දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි දේශනාවලියේ ඊගාව දේශනාව පටන් ගන්නයි නැත්නම් දවසේ ධර්ම දේශනා අවස්ථාවටයි එළඹිලා තියෙන්නේ සීලුම දෙනායේ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ධාවුසෝ බික්ඛු පීත්‍යාච විරාගා උපක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ සුකංච කායේන පරිසංවේදේති යං තං අරියා ආචික්ඛanti උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති තති අඥානං උපසම්පජ්ජ විහෙරති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් මේ නව අභිඤ්ඤය ධර්ම නැත්නම් විශිෂ්ට ඥාණයෙන් තේරුම් ගත යුතු ධර්ම නමයම නව ආනුපුබ්බ විහාර වශයෙන් සඳහන් කරලා තියෙනවා. අනුපූර්වයෙන් මානසික දියුණු වෙන මනස හොයා ගන්න ලැබුම් පොළවල් නමයක් නැත්තම් සම්දිස්ථාන නමයක් නැත්තම් හැරවුම් ලක්ෂ නමයක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒවා දිගේ තමයි අපේ මේ දේතනාවලිය පවතින්නේ. ඉතින් ඒවා සඳහන් කරලා තියෙන්නේ පළවෙනි රූප ධානා හතර තමයි මුල් විහාර වශයෙන්. එහෙම නැත්නම් නැවතුම් පොළවල් වශයෙන්. එහෙම නැත්නම් හැරවුම් ලක්ෂ වශයෙන්. ඉතින් ඒකෙදී අපි උත්සාහ කරා පළවෙනි ධානය කියන එක තේරුම් ගන්න ඒ සමත ධාන සමත භාවනා සම්බන්ධව තියෙන පොත්පත්වල විස්තරත් එකතු කරගෙන විශේෂයෙන් මේකට පසු කාලීන අටුවා යුගයේදී එකතු වෙච්ච විස්තර සහිතව තේරුම් ගන්න උත්සාහ කරා ඒක තේරුම් ගත්තට පස්සේ එව නැත්තම් මේ කාම ලෝකේ ඉක්මවලා රූප ලෝකයට නැත්නම් රූප ධානයකට ගියාට පස්සේ එතන ඉඳලා ඒ පළවෙනි හැරවුම් ලක්ෂයේ ඉඳලා තවත් ඉහළ ධානයකට යෑමක් අපි දෙවෙනි ධානය කියලා සඳහන් කරනවා. ඒ වගේම තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මේවා එකිනෙකක් එකිනෙකට වෙනස් වෙන ලක්ෂණ තියෙනවා. මේ හතරටම සමාන ලක්ෂණක් තියෙනවා. ඉතින් මේ ධානවල එක එකෙන් වෙනස් වෙන ලක්ෂණ සහ සමාන ලක්ෂණ තියෙනා වගේ මේ ලෝකේ තියෙන හැම දේවලම ඒකට ආවේනික පෞද්ගලික සුවිශේෂී ලක්ෂණක් තියෙනවා. ඒ හැම දෙයකම පොදු ලක්ෂණක් තියෙනවා. මෙන්න මේ විදිහට වස්තුවක් දිහා ඒකට ආවේනික ලක්ෂණේ වශයෙන් ඒක බැලීම සහ පොදු සමස්තය තුළ ඒකට තියෙන භූමිකාව බැලීම කියන දෙක ඥාන විභාගයක්. කෙනෙක් දැනගන්න ඕනේ වස්තුවක් දැකපු පමණින් ඒකේ පෞද්ගලික ලක්ෂණ දැනගත්ත පමණින් ඒක පිළිබඳව අපිට සම්පූර්ණ නිගමනයක් ඒක පිළිබඳව අපිට සම්පූර්ණ රචනය විපරිණාමය දැනගන්න බෑ. ඒක සමස්තේ ඒකට තියෙන භූමිකාව බලන්න ඕන. ඉතින් මේ විදිහට රූප ධර්මයක් වේවා නාම ධර්මයක් වේවා ඒ ධර්ම කොටාසවල මේ ලක්ෂණ තුනක් ඒ බුරුමේ හිමාසි භාවනා ක්‍රමයේ උගන්වනකොට විස්තර කරනවා ඒක මට හිත් ගත්තා ඒ කරන විස්තරේ මොකද ප්‍රවිෂ්ටේ හරිම විදුහුරුයි ඕනම කෙනෙකුට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒකේ ආගන් ස්වරූපේ නැතුවම නෙවෙයි ඒකේ මේ සදාචාරේ නැතුවම නෙවෙයි හැබැයි හොඳ විදුහුරු ගතුවත් ගතියක් තියෙනවා ඉතින් ඒකෙදී විස්තර කරනවා මේ භාවනා ජීවිතයේදී විශේෂයෙන්ම විපස්සනා පැත්තෙන් බලනකොට ඉස්සල්ලාම අපි ඒ වස්තුවක තියෙන ස්වභාව ලක්ෂණ තේරුම් ගන්නවා. ඒ ස්වභාව ලක්ෂණ කියන එක කුඹරකට වතුර පුරවනවා වගේ වැඩක්. ඒක පිරුණාට පස්සේ ඒකේ වතුර ඊගායකට යනවා. <coughs> ස්වභාව ලක්ෂණ දැනගත්තට පස්සේ සන්තති ලක්ෂණේ තේරෙන්න පටන් ගන්නවා. ස්වභාව ලක්ෂණයෙන් පස්සේ තමයි නැත්තම් ස්වභාව ලක්ෂණේ පරිපූර්ණත්වයක් තමයි ස්වභාව ලක්ෂණේ උතුරා යෑමක් තමයි සන්තති ලක්ෂණය. සන්තති ලක්ෂණයත් ඊට පස්සේ මේ යෝගාවචරයා දිග දිගට වඩාන යනකොට ඒක සාමාන්‍ය ලක්ෂණයට ඊගාව කුඹරට එනවා. ඊගාව එකට වැක්කිරෙන්න ගන්නවා. ඉතින් මේ කාරණා තුනේදී මේ ස්වභාව ලක්ෂණ නැත්නම් ඒකට භාව ලක්ෂණ කියලා කියනවා. නැත්නම් ගති කියලා කියනවා. ධර්මතා නැත්නම් ධාතු මේ වගේ සමාන ලක්ෂණ රාශියකින් හඳුල්ලා දෙනවා. අන්න ඒක තමයි භාවනා ජීවිතේ ප්‍රවිෂ්ඨේ. එතෙන් අරමුණක් අඳුරගන්න අරමුණත් එක්ක පවතන සංහිඳියාව සම්බන්ධතාවය එමෙතන අරමුණක් විස්තර කිරීමේදී sannivedana එන්නේ අරමුණේ ස්වභාව ලක්ෂණ දැන ගැනීම. ඉතින් අන්නේ ස්වභාව ලක්ෂණ දැන ගැනීමේ කෘත්‍යය සැකහැරල කරගත්තොත් ඒක දිගේ ඉදිරියට යනකොට ඒකේ හිතේ ඇතිවෙන තතිය වර්ධනය එහෙම නැත්නම් සම්පජඤ්ඤය ඇතිවීම අරමුණට හොඳට සමීපව නිරීක්ෂණය කිරීම කියන ಗುಣ නිසා අරමුණේ ස්වභාව ලක්ෂණය හරහා ඒ අරමුණේ තියෙන සන්තතිය පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ ස්වභාව ලක්ෂණය හරහා සන්තතියට යෑමේදී ඒක දියුණුවක් විදිහට බාර ගන්න පිරිසකුත් ඉන්නවා භාවනාවේ කැඩීමක් විදිහට බාර ගන්න පිරිසකුත් ඉන්නවා. මේ ඇති වෙච්ච වෙනස අරියාදුවට ගන්න පිළිසකුත් තියෙනවා. ඒක භාවනා දියුණුවට ගන්න පිළිසකුත් තියෙනවා. ඒක පිළිබඳව කාටවත් වග වෙන්න බෑ. ඒකේ පුද්ගලයාගේ පෞද්ගලික ලක්ෂණයක්. නමුත් කොහොම හරි කමඨාන සුද්ධ වෙලා නැත්තම් ගොඩක් මහන්සි වෙලා මේ ස්වභාවික ලක්ෂණේ සන්තති ලක්ෂණයට මාරු වීම භාවනා ජීවිතයේ සුවිශේෂී වැදගත්කමක් තියෙන දෙයක්. හරියට මේ කෙල්ලෙක් වැඩි වියපත් වෙනා වගේ දෙයක්. ඒ ඉස්තර තිබුණ නැති ලිංගික ලක්ෂණ සහ රසායනික ක්‍රියාකාරකම් රාශියක් ඒ දැරිවි තුල සිද්ධ වෙනවා. කොල්ල තුලත් ඒක සිද්ධ වෙනවා. අන්න වගේ මේ භාවනාවේ මේ ඉදිරියට යෑම අඳුනා ගන්න බැරි වීම නිසා උඟ දෙනෙක් බෙහෙත් බොනවා. උඟ දෙනෙක් ඇපනෝල් දා ගන්නවා. උඟ දෙනෙක් දෙයයන්ට පඳුරු අයින් කරනවා. මේ භාවනා කරන්න කියලා ඇලහොල් මං වෙලයි කියලා. ඒ නිසා සතිය වගේ ධර්මතාවයක් උගන්වනකොට ඒක ඒකායන මාර්ගය කියලා හඳුන්ලා දුන්නට මේ භාවනා දියුණුව වර්ධවල තේරුම් ගත්ත අය ඒ අනුව ඇති කරගන්න විකෘතිතා නිසා දැන් බටහිර ලෝකේ බලනවා මේ සතිය වඩනකොට එන side effects and after effects කියලා සති වර්ධනයේදී මොනවද සිදුවෙන අක්‍රමිකතා මොනවද සිදුවෙන විකෘති කියලා හොයන්න පටන් ගන්නවා. ඉතින් එතනදී මේ වර්ධනය හරියටියට තේරුම් ගන්නද හරියට කීව ගන්නද හරියටියට කමඨාන සුද්ධ වෙන්න මේ සදාචාරය කොච්චර බලපානවද එහෙම නැත්නම් තමන්ගේ සදාචාරත්ව වගේම කොච්චර බලපානවද කියන එක අද භාවනා ලෝකේ බරපතල සාකච්ඡාට ලක් වෙච්ච දෙයක්. මේ දියුණුව භාවනාවේ දියුණුව වැරද්දක් විදිහට තේරුම් ගන්න ප්‍රධාන හේතුව සීල නැතිකමද එහෙම නැත්නම් ආචාර ධර්ම නැතිකමද සදාචාරය නැතිකමද කියන එක ආසියාකරය බටහිරට නංවන චෝදනාව. බටහිර ඒ වෙනුවට අනිත් පැත්ත හැරලා කියනවා. ඔයගොල්ලෝ කියන සදාචාරය විතරක් නෙවෙයි ඊට වැඩිය ගොඩක් විචල්්‍ය සාධක බලපාන නිසා සතිය හැම වෙලාවෙම කෝකටත් තයිල නෙවෙයි. ඉතින් මේක අපිට විසඳ ගන්න තියෙන ප්‍රශ්නයක්. ඒක අපි ජන විඥානය තුලත් විසඳන්න ඕනේ අපේ තුලත් විසඳන්න ඕනේ. ඉතින් මෙවුවා දැන් සජීවී සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. අපි මේ පදනම තියාගෙන අපි බලමු දැන් මේ ස්වභාව ලක්ෂණ ඉගෙන ගැනීම සඳහා යෝගාවචරයා මේ අපි කරන මේ වගේ දස දින භාවනාවලදී මොකද්ද අරගෙන තියෙන උපක්‍රමේ ක්‍රමවේදේ එහෙම නැත්නම් මොකද්ද ටූල් එක ඒක සඳහා සරුවචන් වහන්සේගේ ඒ භාවනා මූලික උපදේශ වෙන අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං ආභුජිත්වා. ඒ කියන්නේ එතන ඔය කියවෙන මේ ධ්‍යාන භාවනාවක් සඳහා හෝ විපස්සනා භාවනාවක් සඳහා කෙනෙක් මේ අභ්‍යන්තර බාහිර පරිසර සකස් කර ගැනීම මැක්‍රෝ ඇන් මයික්‍රෝ ක්ලයිමේට් එක හදා ගැනීම කියන එක අව탁සීරුවට නම් ලක් කරන්න එපා. ඒක හරි වැදගත් දෙයක්. ඒ කෙනාට බුදුරජාණන් සඳහන් කරනවා අරණ්‍යගත වෙන්න නැත්නම් රුක්ක මූලගත වෙන්න නැත්නම් මේ වගේ ශූන්‍යාකාරයකට එන්න මේ කාමභෝගීන්ගෙන් හිස්තනක් මේක. එහෙම නැතුව මේ විදියට ස්වභාවික ලක්ෂණ බලන්න අපිට ඉස්පාසුවක් ලැබෙන්නේ ඊට පස්සේ ඒ ගිය අරන්නේ තියෙනවනේ දැන් අපි ගිහි ගිය අතෑරියයි කියලා කියන්නකො ගිහි ගිය අතෑරලා කියලා කියන්නේ මේ ආරක බාන අතෑරියා රත්තරම් මිනිමුතු අතෑරියා නෑදෑයෝ අතෑරියා නිශ්චල චංචල දීපල අතෑරියා ඇවිල්ලා తాවකාලිකව එහෙම නැත්නම් ස්ථිරව මේ භවනා ලෝකෙට ආවා එහෙම නැත්නම් පූර්ණ කාලීන භාවනාවට ගියා එහෙම නැත්නම් නේවාසික භාවනාවට ගියා මේක පොඩි දෙයක් නෙවෙයි මෙතෙන්දි මේ අතහැරීමේදී සිදුවෙන සුද්ධිය පුංචි කළ සලකන්න එපා ඒක නිකන් භෞතික ක්‍රියාවලියක් නෙවෙයි. ඒක බොක්කෙම්ම වෙන්න ඕන. අම්මේ ගිහි ගියත් ඇහැරලා ආවේ. ඊට පස්සේ ඒකේ නා ඒ ගිහි ගියත් ඇහැරීම නිසා නැත්නම් ගිහි ගියත් ඇහැරීමට ඉස්සරහින් තියාගන්න මේ අරණ්‍ය වාසය කියලා එකක් තියෙනවානේ. එහෙම නැත්නම් මේ රුක්ක මූල වාසය කියලා. නැත්නම් මේ ශූන්‍යාකාර වාසය අපි මේ කාලසටහනට එක වෙලා වැඩ කරගෙන යනවා. ওই වැඩ කරන්න ගියාම ඕකත් මල වාතයක්නේ. මෙහි කැලි ගෙදරදී ඇවිල්ලා මෙතන ආවට පස්සේ ඕක අපිට ඕන ඕන විදිහට හරියන්නේ නැහැ. 100කට අමාරකට සලකන්න ගියාම ආරෝග්‍යදේ මොට ගැලපෙන්නේ නැහැ. මොකේදී ඌට ගැලපෙන්නේ නැහැ. ගෙදර ඉන්නකොට අම්මා හිටියේ එක එකනට සම්බොල් හදලා මිරිස් කරලා බදලා අපඩක් දීලා කොහොම හරි කවනවනේ. මේකේ ඉතිල්ලම් කරන්න බෑනේ. ඔක්කොම එක බත්තරිය බෙදලා පොලිමේ ගිහලා දැටියට හම්බෙන්න දෙය කාලා වලඳන්න බෑ. ඕක අලි වාතයක්. ඉතින් ඒ නිසා වැඩි පිටසක් මේකට එන්නේ නැහැ. අනේ සාදු. ආවොත් අලි කචල් දැන් අමරනාන්තේම දැන් මල පැනලා තියෙන්නේ. 60 70 බඩානේ 100 ගානට ගියාට පස්සේ කරන්න බෑ. ඒ නිසා අපි මේ ලබලා අරණ්‍ය গিදරතොර අතහැරීම සඳහා ඉදිරිපත් කරගත්ත මේ අරණ්‍ය වාසයේ ඒකේ අඩුපාඩුකම් තියෙනවා. අර තරම්ම සැප එලවන්නේ නැහැ. ඉතින් නමුත් අපි දන්නවා මේ කරදර ටිකට එකඟුනේ නැත්තම් අපිට gedara තමයි තියෙන්නේ ඒක ගිනි gedara. ඒ කිනි කෙනෙක් අහින්න මේක කැහි ගෑනට වැඩිය හොටු ගෑණි හොඳයි කියනවා වගේ. එහෙම නැත්නම් අලිමන්දියට හරක් කිව්වා වගේ මේක බාර ගන්න වෙනවා. මේ තියෙන කරදර ටික තමයි අපි ගිහි කියතේ අර බල තියෙන ලකුණ. ඉතින් මේ කරදර වලට ප්‍රමෝද වෙන පිරිසක් ඉන්නවා මේකට චෝදනා කරන පිරිසක් ඉන්නවා. දෙකටම හේතු තියෙනවා. මේක ප්‍රමෝද වෙනවා අනේ මේ gedara හිටියානම් මේ ටික කරන්න හම්බ වෙන්නේ නැහැ නිසා මේ කරදර තියේදිත් මට පැය හත අටක් භාවනා කරන්න පුළුවන් බණ අහන්න පුළුවන් ධර්ම සාකච්ඡා කරන්න පුළුවන් ඒ නිසා ඕන කැපකිරීමක් කරලා මම මේක කරන්න ඕනේ කියලා එහෙම සතුටු වෙන පිරිසකුත් ඉන්නවා <coughs> තව පිරිසක් ඉන්නවා ඔය කොච්චර කෙරුවක්වත් මේක gedilla කරන්න පුළුවන් නේ ඒ නිසා මේ බණ ටික gedilla අහන්න බැරිද මේ ධර්ම සාකච්ඡා gedilla අහන්න බැරිද කියලා අර තමන්ගේ කයට ජීවිතේට කරදර නැතුව ඒක කරන්න යන නිසා මේක ඉල්ලගෙන ගන්න පරිප්පුවන්නේ මෙතන තියෙන්නේ රැයට කණ්ඩත් නැහැ. තනිය දේ බුදියන්නත් ඕනේ. ඒක මතට හරියාගේ මෙයාගේ නීති පද්ධතිය හරි ඉස්කෝලේ ගිය කාලේ වගේ බෙල්ලෙක් ගන්නට නැගිටින්න ඕනේ, බෙල්ලෙක් ගන්නට ඉඳ ගන්න ඕනේ, පැයෙන් පැය කරන්න ඕනේ, අහන්න ඕනේ විනාඩි 55ක් සක්මන් කරුවොත් ඇද්ද නැත්නම් පැයම කරන්න ඕනේ කියලා. ඉතින් මේ වැඩි හිටියෝ කොට කැමති නැහැ. මොකද වැඩිහිටියෝ කියන්නේ අමුතුම රාජ්‍ය හදාගෙන රාජ්‍ය තමන්ගේ විධානයේ මේ අධිකාරී ශක්තිය පවත්වාගෙන තමන්ගේ වැයිච්චේ වැඩ කරන කට්ටිය මෙතෙන් ආවම කරදරයක්. නමුත් මේක හරි පැත්තට දාන කෙනා තේරුම් ගන්නවා මේ කරදර නැත්නම් අර මහා කරදරයට යන්න වෙනවා. බුදුජානනාංශක විස්තර කරන්නේ ගෙවල් දොරවල් වල ඉන්නකොට තියෙන ලෝකයක් ආතතිය දැන් අරණ්‍යයක් ආතතිය වලට අඩු කරගත්තයි. මේක තේරුම් ගත්ත පිරිස අඩු බව මම දන්නවා. නමුත් මේක සාකච්ඡා කරලා වැරද්දක් නැහැ. මොකද ඒක බුද්ධජනනාංශික සඳහන් කරලා තියෙනවා චූලසුඤ්ඤත සූත්‍රයේ. දැන් මේකේ ඉන්නකොට දැන් අරණ්‍යයක් කරදර තියෙනවා දැන්. හැබැයි ඒක වාසිය දන්නවනේ ප්‍රයෝජනෙ දන්නවනේ ඒක නැත්තම් කබලෙන් ලිපට වැටෙනවා. ඊට පස්සේ මෙහෙම ඉන්න වෙලාවේදී බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒක කරදරයි තමයි. ආරණ්‍ය ජීවිතේ කරදර තමයි. මොකද වෙන්නේ? Tamange කල්පනා කයට විතර සීමා කරගත්තොත්. කායනුපසනාවට දැම්මොත්. එතකොට ගමක් කරදරත් නැහැ, අරණ්‍යයක් කරදරත් නැහැ. හැබැයි කයක් කරදර ඉතුරු වෙනවා. කායानुපස්සනා කියන කරදර ටික ඉතුරු වෙනවා. ඉතින් මේකට හිත දාන කෙනෙක් මේ කයෙන් එන හැම දෙයකටම වෛර කරනවා. ඉඳගෙන ඉන්නකොට පස්ස රත් වෙනකොට වෛර කරනවා. ඇවිදිනකොට කල්ැන්නනකොට වෛර කරනවා. මේ කයත් එක්ක එහෙම නැතුව මේ සැප පහසුට හදපු කය කයට සීමා කරගන්න බැරිකම එක ප්‍රශ්නයක්. සීමා කරත් කයෙන් කවදාහකත් මේ දෙතිස් කුණපෙන් මානෙල් මල් සුවඳ එයිද? රත්තරන් මිනිමුතු වගේ සුවඳ තුරලා සුවඳක් එයිද? ඉන්න හරියක් කරදර. භාවනා කරලා අරමුණ දැම්මනම් කයට ඔගේ තියෙන හතර මහා ධාතුන්ගෙම කරදර වෙනවා. ඔය දෙතිස් කුණෙම කරදර වෙනවා. මේ කරදර තියෙනවයි කියන්නේ ගමක් කරදර නෑ, අරණ්‍යයක් කරදර නෑ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒ මිනිස්සයා භාවනාවට ලෑස්ති මේ ජීවිතේ නිවන් දකින්න ලෑස්ති. එයා මේ <clears throat> මහා කරදරයක් පොඩි කරදරයක් මාර්ගෙන් අයින් කිරීම කියන ඉදන් නිසා ඉදන් පජහත. මේ නිසා මේ අතහැරපන් කියන එක දන්න නිසා කයක් කරදර ආපුවම දැනගන්නවා දැන් නම් සතිය හොඳටම වැඩ. පේන පේන දේ ඉඳගෙන ඉන්නත් බෑ, විදින්නත් බෑ. දැන් මේ දවස් දෙක තුනේ යනකොට බලන්න කුඹුරක් කොටන මිනිසෙකුට වැඩි ඇඟරි දෙනවනේ. ආමි ට්‍රේනින් එකක් කරනවට වැඩිය මේක ඇඟට දෙනවා. මොනක්වත් නොකර මේ අනු කණ්ඩ ගෙනත් දීලා. අනු පැදුර දිගහැරලා දීලා. නිකන් ඉන්නකොට තියෙන අමාරුව බලන්න. පුදුමාකාර නිකන් බරපතල වැට ඇතුව සිර දඬුවමක් දීලා වගේ ඇඟ පුදුම වණයක් වගේ වෙත දෙන්න පටන් ගන්නවා. නමුත් මේ වණයක් වගේ ඇඟ රිදෙන ගතිය සත්‍ය පිහිටීමේ ලකුණක්. ලෝකයක් ආතතිය නැතිවීමේ ලකුණක්. එහෙම නැත්නම් මේ අරණ්‍යක ආතති නැතිවීම ලකුණක් කයක් ආතතිය තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ කයක් ආතතියට නැත්නම් කයක් දරතේට කයක් පරිලාහයට කයක් අසහනයට ඒක දුකක් තමයි මහණෙනි මේකට ප්‍රමෝද වෙන්න බැරිද කියලා. මේකට ප්‍රමෝද වෙන්න බැරිද කියලා. ඉතින් එතකොට හිතෙන්නේ මේ දුක් වලට කැමති වෙනවා වගේ කයක් කරදරවලට කැමති වෙනවා කියන එක නමුත් බුදුදහමසේ පෙන්ලා දෙන්න තියෙනවා මේ කයක් කරදරවල පිළිබඳ ප්‍රමෝදය ඇති කරන කෙනා ඒකත් එක්ක අත්‍යන්ත වාසයට ගියොත් එයාට ලෝකයක් ආතතිය නෑ අරණ්‍යයක් ආතති නෑ හැබැයි කයක් ආතති තියෙනවා ඉතින් මෙන්න මේ මූලික අංශ ටික තේරුම් ගන්න නැතුව විපස්සනා කරන්න ගියත් සමත කරන්න ගියත් කවදාවත් හරියන්නේ නෑ අයියෝ ගෙදරින් ඉඳි මට අර කරන්න තිබුණා මේක කරන්න තිබුණා කීකිය කල්පනා කර කර මෙහි හිටියට කය මෙහි තිබ්බට හිත gedara. ඒක ඒක පිළිබඳව හොඳටම පේන තියෙන්නේ සංඝ සමාජය බලනකොට. සංඝ සමාජය ඔයත්තන්ට වගේ සූතු ඇඳ ගන්න මේ කට්ටිය රතුත් ඇඳගෙන කට්ටෙත් බාගෙන ඉන්නේ. නමුත් කය විතරයි පැවිදිලා තියෙන්නේ. හිත තියෙන්නේ අර දාලා ආපු දේවල් දිහා. ඉතින් ඒක සාසනයක් තියෙන කාලේ එදත් එකයි අදත් එකයි. නමුත් මේ මේ ඇති කරගත්ත මේ භික්ෂු භාවයෙන් නැත්නම් යෝගාවචරකමට එහෙම නැත්නම් මේ සබ්‍රක්‍මචාරීකමට සතුටු වෙලා කයක් කරදර ආපු වෙලාවේ මම දැන් සෑහෙන ප්‍රමාණයක් ආතතිය නැති කරගෙන දුක් නැති කරගෙන නැත්නම් ලෝකයක් ආතතිය නැති කරගෙන අරණ්‍යයක් ආතතිය නැති කරගෙන කයක් ආතතිය සහිත ජීවත් වෙනවා සක්විති රජ කෙනෙක් වගේ මේ එන එන කයෙන් එන වේදනාවට අසහනයට ආතතියට දරතයට පරිලාහයට සුන්දර බවක් ඇති කරගන්නවා. ඒක ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ගිය ආත්මවලින් ගෙනාවු පාරමිතා ශක්තියක් තියෙනවා. චෝදනා කරනවා නෙවෙයි එයා ඒක භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට ගන්නවා. සතිය ඇතිවීමෙන් ලැබෙච්ච ආනිසංසක් විදිහට ගන්නවා. දැන් මේ කයක් කරදර දිහා බල බල ඉන්නකොට බුදුරජාණන් හිතත් වෙදී පුංචි එකක් කියනවා. මේ කයේ හතරමහා ධාතුන් විතරයි තියෙන්නේ. ඒක නිසා මේ හතර මහා ධාතුන්ගෙන්ම එන කරදර න්‍යාය පත්‍රිකට අනුව වැඩ කරන්නේ එක වෙලාවට එක ධාතුවයි කිපෙන්නේ. කිපෙන ධාතුව විතරක් බැලුවොත් දැන් අවධානය තවත් අඩු කරන්න පුළුවන්. කමරටත් අතෑරියා, අරණ්‍යත් අතෑරියා, කයත් අමතක කරලා කිපිච්ච ධාතුව, ප්‍රධාන වෙච්ච ධාතුව, ප්‍රකට වෙච්ච ධාතුව දිහා එයාට තියෙන දැන් මේ ප්‍රකට වෙච්ච ධාතුව වද දෙන ධාතුව කියලා හිතාගන්න. ඒකට හිත ගියා නම් එයාට තියෙනවා දැන් ගමක් කරදර නැහැ, අරණ්‍යයක් කරදර නැහැ, කයක් කරදර නැහැ. කිපිච්ච ධාතුවේ කරදර විතරක් තියෙනවා. මේක දැනගන්න ලැබීම මේ පරිචින්න ඥානයක් මට දැන් තියෙන්නේ අසවල් එකෙන් එන කරදර කියලා. මේක කයක් කරදරට වැඩි ප්‍රමෝදයෙන් බාර ගන්නවනේ. සතුටින් බාර ගන්නවනේ. අර ගත්ත පියවරේම තව එකක්. එයාත් ශූන්‍ය වාසයකින් ජීවත් වෙනවා. ගමක් කරදර මට වැඩක් නැහැ. අරණ්‍යයක් කරදර මට වැඩක් නැහැ. කයක් කරදර වුණෙත් නැහැ. ඉදිරිපත් වෙච්ච ධාතුව. වාත කිපුණා, සේම කිපුණා, පිත කිපුණා. මොකක් හරි යන්නේ ඒක මතම හිත තියාන ජීවත් වුණොත් පැමිණි දුක් පැණි රහයි කියලා අර සිංහලයේ තියෙන සිංහලයේ තියෙන වචනය මේ පැමිණිච්ච දුක හරහා තමයි නිවන ලැබෙන්නේ. ඒක මකලවත් වේදනානාථක ගාලවත් බාම් ගාලවත් ඒක අයින් කරන්න ගියොත් එතකොට වෙන්නේ මොකද්ද? සතිය නන්නත්තර වෙනවා. මේ විදිහට ඉඳගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට බොහෝ විට වාතය තමයි කිපෙන්නේ. ඒකයි මේ ආශ්වාස ප්‍රශ්වාස වාතයේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි මෙතෙන්දී සරුවචනාන්තේ දීර්ඝ කාල පරිශ්‍රණයකට පස්සේ කියනවා අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිශීදති පල්ලංකම් ආභුජිත්තා කියන්නේ කය හොඳට හිත යොදලා කය සටහන කරන උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. යා කයමත කළ හුස්ම විතරක් බාර ගන්න. කයක් කරදර වෙනුවට ආස්වාස ප්‍රසවාස වායෝ පොට්ටබ්බ ධාතුවට හිත දානවා. දැන් මේක හරි කියයි කියලා හිතන්නේ. ඒක තිබුණ දුක් කන්දක් ගිහිල්ලා මේ උගුණෙක්ගේ පස්ස පැත්තක් විතර පොඩි දුකක් තියෙනවා. අර දුක් කන්දක් ගෙවලා මෙන්න මේක සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. මේක පිළිද ප්‍රමෝදයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මට ආස්වාසය එනකොට මම හොඳටම දන්නවා මේක ආස්වාසය කියලා. ප්‍රස්වාසය එනකොට දන්න මේක ප්‍රස්වාසික ලෝක ප්‍රසිද්ධ කෙරුවයි කියලා අපිට ලාභය සත්කාරය සම්මානය තිලෝකය මොකක්වත් හම්බ වෙන්නේ හැබැයි මේක ගමක් කරදරවලින් හිත අයින් කරනවා අරණ්‍යයක් කරදරවලින් හිත අයින් කරනවා කයක් කරදරවලින් හිත අයින් කරලා කියනවා වායෝ ධාතු එනකොට මං ඒක රජ කෙනෙක් කෙනකොට වගේ පාවඩ දාලා මුරසෙයිසක් දාලා වටතිර ඇදලා මෙන්න ආස්වාසය එනවා. ඒක මෙනෙහි කරනවා. මෙන්න ප්‍රසවාසය එනවා. ඒ මෙනෙහි කිරීමට හිත එහිලා යොමු කරවීමෙන් ආස්වාසයට හිත 100%ක් යොමු කරවීමෙන් අර ගමක් කරදර අරණ්‍යයක් කරදර කයක් කරදර නැති බව තේරෙන්න ටිකක් කල් යනවා. ගිය ගමම තේරෙන ඒසයකට බනහන්නත් ඕනේ, චින්තාමේ ඥානත් අවශ්‍යයි. ඒ පැත්තෙන් බලන්න ඕන. ඉතින් ඒක කරන්න ඒ මට්ටමට එන්න මේ වගේ දවස් 10 වැඩමුළු කීයක් කරන්න වෙයිද දන්නේ නැහැ. මොකද අපි එන්නේ දෙයට චෝදනා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඔව් කවදා හරි යෝගාචර දැනගත්තොත් මෙන්න හුස්ම එනවා. මෙන්න හුස්ම යනවා. මේක ප්‍රකාශ කරන්න පුළුවන් වීම සමාදන් වීමක්. එහෙම නැත්නම් මේ එලඹිච්ච හුස්මට මතුවෙන හුස්මට එළඹ වාසය කිරීම. ඒක වැටහෙන්නේ ඒක ප්‍රකාශ වෙන්නේ යා කමඨාන් වාර්තාවේ 80ක් විතර වගේ ඒකම ලියනවනම් දැන් ලියනවා බලන්න කමඨාන් වාර්තා අරගෙන බල්ලා ඉනරියයි කතාවල් ලියනවා ගිය ආත්මේ කතාවල් ලියනවා අල්ලපු ගෙදරි කතාවල් ලියනවා ආරූපණේ ලියන්නේ ඒ කියන්නේ තාමත් හිත ගෙදර යනවා තාමත් හිත ආරණ්‍යයට යනවා තාමත් හිත කයර ඒක ඒක මේ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි. නමුත් එකක්වත් ගණන් ගන්න තු පුළුවන් තරම් මෙන්න හුස්ම. මෙන්න ඇතුල් වෙනවා. මෙන්න පිට වෙනවා කියලා කිව්වනම් ඒකට අපි කියනවා මේ හුස්ම ඇතුල් වෙනකොට මේ හුස්ම ඇතුල් වෙනවා විතරයි. එකට එක හිත තියලා දන්න දෙයට නාම රූප පරිච්ඡේද ඥානෙ කියනවා. මෙන්න හුස්ම මෙන්න දැනගන්න ඥානෙ. ඇතුල් වෙන හුස්ම. මෙන්න පිට වෙන හුස්ම ඒක නාම රූප ක්‍රියාවලිය ඒක පිට වෙන හුස්ම කියලා දැනගන්න දේ මේ දේ වෙන් කෙරුවයි කියලා කියන්නේ සමස්තයක් සංසාරයෙන් අපි එක අංශුවක් අරගන්න. සමස්තයක් සංසාරයෙන් එක අංශුවක් අරගෙන එහි নিমগ্ন වෙනවයි කියලා කියන්නේ. ඒක නිසා මේ එක අංශුවකට හිත নিমগ্ন වීම මුල් කරගෙන සතියට ලක්ෂණයක් පෙන්වනවා අපිලාපන ලක්ෂණා කියලා. සතිය නැත්තම් එක එක අරමුණු වල හිත දුවනවා. නිකන් පොළාපයින්නා වගේ. එහෙනම් මතු පිට නිකන් පොරොප්ප ගැල්ලක් වතුරට දැම්මා වගේ පාවි පාවි යනවා. පරණ ලැබු කබලක් වතුර දැම්මාගේ පාවි පාවි යනවා. දැන් මේ ආරමුණක් අල්ලගත්තට පස්සේ ආස්වාසය හෝ ප්‍රසවාසය පාවෙනව නෙවෙයි ඒක කිඳා බහිනවා. පොළාපයින ගතියට කියනවා පිලාපන ලක්ෂණය කියලා. සතියට කියනවා අපිලාපන ලක්ෂණ. එහෙම පලාපණින්නේ එන ආස්වාසයත් එක්ක එහෙම ඇතුළට කිතාබයි. එන ප්‍රසවාසයත් එක්ක හිතට කිතාබයි. එතකොට මේ එක අරමුණක් අරගෙන නැත්නම් මේ සමස්තයෙන් එක අංශුවක් අරගෙන ඒ අංශුවටම නැවත නැවත හිත යොදන එකට අපි කියනවා අරමුණ දිගේ ලුහුට යනවා වෙනුවට අරමුණට හිත බහිනවා ඒක මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා හොඳට බුරුල් කරපු පතකට හෙල්ලයක් දමලා ඇන්නා වගේ කාගෙන යනවා එතකොට මේ මට මම ඉදිරියෙන් තියාගත් අරමුණට දැන් හිත ගියාද නැද්ද නැත්නම් හිත ගියයි කියලා පෙන්නනවද කියලා එකක් තියෙනවනේ. දැන් නම් හුස්මේ තමයි ඉන්නේ කියන ඕන ආස්වාසි කරනකොට ප්‍රසවාසි කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසි කරනකොට ආස්වාසි කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කිරීමත් යනවා. හැබැයි බොම්බේ ලුකින් කල්කටා තමයි. වපරහෙන් පේන්නේ. ආස්වාසි ප්‍රසවාසි කියලා හිතන. ඒ කියන්නේ පුරුද්දට මෙනෙහි කරාට ආස්වාසි වෙලාවේ ආස්වාසි දන්නේ නැහැ. අන්න ඒකට දෙනවා බොහොම වටිනා දර්ශනයක් බුදු පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඉතන්ඩ කියනවා කෑම කාලි වුණාට පස්සේ Tamanට දෙනවා මේ පිඟානක දාලා පින්න පූල් ගෙඩි ටික පින්න පූල් කැට නම් කියන්නේ වල වෝටර්මෙලන් කෑලි කෑලි කපලා තියෙනවා නැත්නම් අල තඹපුවා තියෙනවා ඉතින් මම ගෑරපු අරගෙන එක අල කෑල්ලකට හෝ එක පින්න පූල් කෑල්ලකට අයින්කොට ඒක දිගේ ගෑරප්පෝ බහිනවද කියන එක තමයි තේරෙනවානේ. අහවල් එකට බහින මොකද ගෑරප්පෝ මේ ඍජු නෑ. ඒක මෙහෙම වක්‍ර ගමනක් තියෙන්නේ. ගෑරප්පෝ කාගෙන යනවා තේරෙනවානේ. අරමුණට අන්න ඒකට කියනවා මේ අරමුණත් එක්ක ගැහැරපුව දැවටෙන බව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අත්දකින්න පුළුවන්. නිකන් මෙහෙම දක් ගාලා යන්නොත් එහෙම පිඟානත් කැඩිලා කැලිත් ටිකත් විසි වෙලා ඔය සමහරව පබඩම් කණ්ඩ හදනවා ගෑරප්පුවේ. ගණ්ඩ බෑ නිකන් බොරු වැඩි අතින් අරන් කාපන ඉවරයි. අල කෑල්ලත් තැම්බට පස්සේ අල කෑල්ලට මෙහෙම ගහනකොට කොයි අල කෑල්ලටද වදින්නේ ඒක දිගේ දැවටෙනවද කියලා දැනගන්න එක. මේකට ගෑනු පිරිම් ભેදයක් නැහැ. මේකට උගත් නුගත් ભેදිකුත් නැහැ. අසවල් අල කෑල්ලට ගෑරප්ප බහිනවා. ඒක දැනගන්නේ කොහොමද ගෑරප්ප ගන්නකොට අල කෑල්ල එනවා. අන්න ඒ වගේ ආස්වාසයට හිත බැස්සද ප්‍රසවාසිතට බැස්සද කියලා දන්නව නම් දැනගත්තත් නම් මදි. ඒක හරියටම කමඨාන් වාතාවර ලියන්න පුළුවන් නම් භාවනා පටන් ගත්ත කියලා කියතයි. එහෙම නැත්නම් අවුරුදු ගාණක් භාවනා කරාත් කොයි අරමුණටද හිත ගියේ කියලා දන්නේ නැත්නම් අරමුණ මේකයි මෙනේ කර හැටි මේකයි කියන අඩු ගානේ නාම රූප දෙකවත් නැහැ මොකද හැම අරමුණක්ම බදාගන්න. ඉතින් ඒකට අපේ ලොකු සංසය දෙනවා නිදර්ශනයක්. දොඩම් ගොඩක් බදාගන්න ගියාට එක දොඩම් ගෙඩියක්වත් හම්බෙන්නේ නැහැ. එකක් ගන්නේ කියනවා අති. අපි මේ කරන්න හදන්නේ ගොඩ පිටින් බදා ගන්නවා වෙන කෙනෙක් ගණී කියලා එකක්වත් ගන්න බෑ. එක දොඩමක් අතින් ගත්තොත් ඒක හරිය හම්බ වෙනවා. ඒ නිසා මේ මෙතෙක්කල් සංසාරේ අපි කරේ මුළු සංසාරයෙන් බදා ගන්න ගියා. සීමාන්තිකව බදන්න ගිය එකක්වත් අහුවේ නැහැ. ඉතින් ඒක නිසා භාවනා කරනකොට දැන් මට හිත ගිය අසවල් අරමුණට කියලා හරියට මේක අනිත් ඒවායි වෙන් කරලා කියනකොට අරමුණ මේකයි දැනගත් හැටි මෙහෙම නැත්තම් මෙනෙහි කරප හැටි මෙහෙමයි කියලා මෙතන හිත අතන අරමුණ දෙක අතර තියෙන සම්බන්ධයට නාම රූප පරිච්ඡේද ඥානයි කියලා කියනවා. ඉතින් මේකෙදි විශාල ප්‍රශ්න තියෙනවා. ඒ මොකද රූප කර්මස්ථානයක් කරන භාවනා කරනකොට අයි මේකට රූප නාම පරිච්ඡේද ඥානය කියන්නේ. ඒයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ රූපේ නේද වැදගත් වෙන්නේ කියලා එතනත් වලියක් තියෙනවා. ඒකේ චූල සච්චක සූත්‍රයේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා. පොතේ අරේම වුණාට වැඩේ යන්න ඕන රූපෙත් එක්ක තමයි. ඒ රූපේට හිත යෙදෙන්නේ පස්සේ. ඒ ආස්වාසිය අනුයි මෙනෙහි කිරීම සිද්ධ කරන්නේ. ආස්වාසිය කියන්නේ රූප වැඩ පිළිවෙලක්. ප්‍රසවාස කියන්නේ රූප වැඩ. ඒ අනුව මෙනෙහි කරනවා. මෙහෙම කරගෙන කරගෙන යනකොට තමයි මේකට කියන්නේ නාම රූප පරිච්ඡේ ඥානෙ තමයි. වැඩි හැටියෙන් බලනවා රූප නාමයක් වගේ දෙයක් තමයි යන්නේ. ඉතින් කෙසේ නමුත් අපි මේ මූල ධර්මයේ ප්‍රශ්න පැත්තකට දාලා ඉදිරියට ගියොත් කොයි වෙලාවක හරි යෝගාවචරයට තේරෙනවා නම් මේ විදිහට එක වෙලාවට එක අරමුණක් කරන ගත කරන ගතිය අපේ හිත කවදාව ස්වභාවයෙන් කරන්නේ නැහැ. ඒ අපේ හිත හදලම තියෙන්නේ පොදිය බදා ගන්න. එකක්වත් අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට මේ එකක් කරන වැඩේ කළොත් හරියයි කිව්වට මොකා කිව්වත් අහන්නේ බුදු කෙනෙක් වෙන්න ඕන. බුදු කෙනෙක්ම ඇවිල්ලා කියන්න ඕනේ එක වැරකට එකක් අරගෙන ඒකට බැස්සොත් ඒක විශාල මූල ධර්මයක් තියෙනවා. මේ හෙලෝග්‍රැෆික් චිත්‍රවල ඕනෙම අංශුවක් සමස්තේ නියෝජනය කරනවා. ඒක මේ මෑතකදී හොයාගත්ත දෙයක්. ඒ වගේ තමයි මුළු ලෝකෙන් කොයි එක ගත්තත් මුළු ලෝකෙම නියෝජනය වෙනවා. ඒසාර ලෝකය අල්ලන්න යන්න එපා. අංශුවක් අල්ලපන්. ඒකෙන් තමයි පටන් ගන්න වෙන්නේ. ඒක තමයි ප්‍රවිෂ්ඨේ සිද්ධ වෙන්නේ. ඒක තමයි බැස ගැනීම සිදු වෙන්නේ. අන්නේ බැස ගැනීම සිදු වෙනකොට ලෝකෙ පොඩ්ඩකට අමතක කරන්න එපා. යම් වෙලාවක අපි ඒක අරමුණකට මේ තරම් බැස ගන්නාසුළු ඥානයක් බැස ගන්නාසුළු ශිල්පයක් ඉතුරු කරනකොට ඒ ඇතුල් කරනකොට ඒ අංශු ඇර මුළු ලෝකෙම අමතක කරන්න එපා. ඒ නිසා එක චිත්තක්ෂණයක් එක අරමුණකට හිත දාලා ප්‍රකාශ කරන්න පුළුවන් එක නම් මුළු ලෝකෙම දන් දුන්න කුසලයේ සිද්ධ කරගන්න. අපි මේ දසනමකට දන් දෙනවා 15 නමකට දන් දෙනවා කටින පිංකම් කරනවා අනම්මනම් කියන්නේ මේ ලෝකයේත් එක්ක බලනකොට බොහොම සොච්චමයිනේ. එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණයක් ඔක්කොම වැත්තක දාලා මේ නිකම්ම නිකන් තියෙන මේ හුස්මට හුළඟට අවධානය යොමු කරලා ඒක සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. මට පුළුවන් වුණා මුළු ලෝකෙම අමතක කරලා ඉදිරියට ඉදිරියන ආස්වාසිය ආස්වාසිය කියලා දැනගන්න. සතෝ අස්ස සති. සතෝ පස්ස සති. ඉතින් ඒක නිසා උගෝදෙනෙක් කියනවා මේ වගේ භාවනා කරන්න ආපුවාම gedara ඉන්නකොට නම් බුද්ධ පූජාව හරි තිනවා මේ ඒකත් නැහැ. අවතර වන්දනාව කියලා එකක් තියෙනවා ඒකත් නැහැ. මේක නිකන් කතෝලික වැඩ පිළිවෙලකයි කිසිම බුද්ධ ආගම් ගතියක් කිසිම දානයක් කිසිම සීලයක් ගැන කතාවක් නැහැ කියලා එන්න චෝදනා. මේ ටිකක් අඩුයි ඒක. ඒ මීටරයලට ආවට පස්සේ ඉතින් අරණියකට ආවට පස්සේ කොයි වෙලාවටද අපි බුද්ධ මේ බෝධි පූජාව තියන්නේ. එහෙන වැඩන එක නෑ මොනක්වත් ඒව මොකොත් නෑ කාලතරන්න වැඩ කරපන්. මොකද්ද බෝධි පූජාව? මොකද්ද බුද්ධ පූජාව? චිත්තක්ෂණයකට හිතේ දුවන මුළු ලෝකෙම දන් දුන්නා වෙනවා. ඔය දන්න ප්‍රමාණයක් නෙවෙයි එතකොට වෙන්නේ. ඒකයි කියන්නේ චිත්තක්ෂණ දීස් දානකොට සෝවාන් වෙනවා කියලා කියන්නේ සක්විති රජ වෙනවා කියලා බුදුහාමර කියලා තියෙනවා. එක චිත්තක්ෂණයක් හරියට හිත ගියා නම් ඒක සක්විති. හැබැයි එක චිත්තක්ෂණයක සක්විති. ඒක තමයි කියන්නේ ක්ෂණ මාත්‍ර සමාධිය කියලා. කණ මත්තට්ටි ටික සමාධිය. හැබැයි ඒක පිරිසිදු කරලා කියන්න පුළුවන්කම තියෙනවා. කැන්දේ ගල බේරුවා වගේ මම පැයක් භාවනා කරා. පැයම අප්සෙට්. හැබැයි එක චිත්තක්ෂණයක මගේ හිත ආස්වාසයට ගියා. ඒ වෙලාවේදී මම දන්නවා මේක ප්‍රසවාසය නෙවෙයි කියලා. ඒ වෙලාවේ මම දන්නේ මේක සද්දයක් නෙවෙයි කියලා. ඒ වෙලාවේ මම දන්නේ මේක හිතවිල්ලක් නෙවෙයි කියලා. ඒ වෙලාවේ මම දන්නේ මේක වේදනාවක් නෙවෙයි කියලා හරියටම එකක් ඇල්ලුවා නම් වැඩේට බැසගත්තා. ඉතින් ඇත්තටම මේ වගේ වැඩමුළුවක් වුණා සාර්ථකත්වයේ බලන්න පුළුවන්. කෙනෙක් හරියට ඒක වාර්තා කරන්න දන්නවනම්. ඊට පස්සේ අපි හිතමු කවුරු හරි පොඩි එකෙක් වේවා, ගෑනු කෙනෙක් වේවා, පිටිම කෙනෙක් වේවා, වයසක කෙනෙක් වේවා කවුරු හරි මට මේක පරියන්කේකදී ආස්වාද ප්‍රසවාස එකක් දෙකක් තුනක් හතරක් නැත්නම් සක්මණේකදී තුනක් හතරක් පුළුවන් මේකේ වටිනකම එහෙම නැත්නම් මේක ප්‍රසිද්ධව ප්‍රසිද්ධවටත් වැඩිය පිරිසිදුව වාර්තා කරන්න පුළුවන්කම මොලේ පුදුමාකාර හික්මීමක් මේ නන්නප්පා নানা ආකාර දේවල් පිළිබඳ කයිවාරු කියලා කියලා ඉන්නවට වඩා තම්පප්පලාව කියනවට වඩා මගේ හිත මේ වෙලාවේදී ආස්වාසයට ගියා. මට ඒක ආස්වාස දැනගන්න පුළුවන් මෙහෙමයි. මගේ හිත ප්‍රසආසයට ගියා. ආස්වාසෙන් ප්‍රසආසෙ වෙන් වෙන්නේ මෙහෙමයි කියලා මෙන්න මේ ඩිංගිත්ත. හරියටම දන්න දෙයකට ප්‍රමාණ කරලා හිත ඇතුල් කරන්න පුළුවන් ප්‍රමාණය හැම කෙනෙක්ම උප්පත්ති ලැබෙන ජම්ම දායාදයක්. කවදාවත් පාවිච්චි වෙන්නේ නැහැ. කවදාවත් පාවිච්චි වෙන්නේ පාවිච්චි කරපු දවසේ සතුට වෙයල්ලා. අන්නේ සතුට තමයි කියන්නේ ප්‍රමෝදය කියලා. වෙන මොකක්වත් නැහැ. පුංචි දෙයකට හිත දැම්මා. ඒකට හිත ගියා. ඒක ගිය බව දන්නේ කොහොමද? දැවටුණාද නැද්ද කියලා බලනවා අලකැලල ගැරප්පුවේ. ගැරප්පුව ගන්නකොට ආවද? නැත්තම් හිතාන හිටියට ආවේ නැද්ද කියලා මේ එකක් දන්නවනම් ඊට පස්සේ යෝගාවචරයට කියන්න පුළුවන් දැන් පේනවනේ Tamanda මේ කරන්න හැක්කක් කියලා. කල හැක්කක් කියලා. ඔක්කොම අමතක කරලා තව එකක් කරන්න එනවා. එක අඩියක් තිබ්බ බබාට කියන්න පුළුවන් බබා හරි හරි. තවත් කියන්න 7යි 7යි 7යි තව අඩියක් තියන්න. තවාඩියක් යන්නේ කියලා. එතකොට ඒක නිකන් අමුතු සෙල්ලක්කාරකමක් වෙනවා. දැන් එකක් හරි ගත ගත්තා. නැත්නම් විදලා විදලා විදලා හරියටම එල්ලේට වැදුනා. වැදිච්චාම ඉන්නේ අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තිය නිසා යාර කියන්න බුණා හරි. දැන් පේනවනේ වෙන බාධාවක් නැහැ. අපිට තියෙන්නේ අතරක් නැහැ. අර විද විද හිටපන්. එතකොට ඔක හරියනවා. දැන් ඉතින් හරියන තියෙන ඊට වැඩි. ආන්නේ විදිහට යම් විදිහකට යෝගාවචරයට එක දිගට මේ ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස වම දකුණ වම දකුණ පිම්බීම හැකිලීම පිම්බීම හැකිලීම ආදී වශයෙන් කරගෙන යන්න ගියාට පස්සේ කතාවයි අර එක චිත්තක්ෂණ යන කතාවයි පුදුමාකාර වෙනසක් තියෙනවා එක චිත්තක්ෂණේ ගියා වගේ නෙවෙයි එක දිගට යනකොට ජවය කියලා එකක් ත්වරණය කියලා එකක් බල කැවීම කියන එකක් සිද්ධ වෙනවා අපි අද මෙතන ඉන්නේ කෙලස් බල කැවීම නිසා එනාව කෙලස් Java කැවිලා තියෙනවා අපිට වළක්වන්න බැරි තරම් දැන් අපි නිකලස් බල කවන්න හදලා පුළුවන් එකක් දෙවෙනි චිත්තක්ෂණ 3 4 5 6 මේක වැඩෙන්න පටන් ගන්නකොට ඒක ඇතුලේ සිදුවෙන මේ Java කැවීම බුදුරජාණන් වහන්සේට පුදුම සතුටක් ඇති වුණා මේ මිනිස්සු මුළු සංසාරේ පුරා කෙලස් කරලා තිබ්බත් මේ සියලුම මෝහ පටල එක චිත්තක්ෂණයෙන් කපන්න පුළුවන්. එක සති චිත්තක්ෂණයෙන් කපන්න පුළුවන්. ඒ සති චිත්තක්ෂණයෙන් කැපුවට ඒකේ නැක සමාදම් වෙන්නේ නැත්නම් අනේ ඊගාව චිත්තක්ෂණය කෙලෙස් උනානේ. ඊට ඉස්සල චිත්තක්ෂණය කෙලෙස් උනානේ කියලා අර දෙපැත්තේ තියෙන අකුසල් සමාදන් වෙනවනම් අර හරිය චිත්තක්ෂණයේ තියෙන කුසල සමාදානය නිකම්ම බොද වෙලා යනවා. පෘත්තඥය කියන්නේ අන්නේ යාට. වැරදිච්චව ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා යාට කියන ඔබ සද්ධායෙන් කරපන්, සතියෙන් කරපන්, සීලෙක ඉඳලා කරපන්. මේක 3 4 5 6 යනකොට Tamante ඒක නිකම් විනෝදාංශයක් වගේ එන්න පටන් ගන්නවා. අන්න එතකොට එහෙම නැත්නම් මේ අරමුණක් දැපිට දමාගත්තට පස්සේ එහෙම නැත්නම් මේ අරමුණක් මූණට මූණ දාලා අල්ලගත්තට පස්සේ තමයි අපි අරමුණ පිළිබඳ විග්‍රහ කරන්න යන්නේ. එහෙම නැතුව මේ අරමුණ එමේ දුවද්දී ඒකට එල්ල කරන්න බෑ. ඉස්සෙල්ලා අරමුණ දැපෙන දමා ගන්න ඒ දැපෙන දමා ගත්ත අරමුණ විචාර බුද්ධියට දාලා විමසුන් නුවණට දාලා ධම්ම විචිර දාලා බලන්න නම් එක චිත්තක්ෂණයක් අරමුණ තිබුණාට බලන්න බෑ. ඒ චිත්තක්ෂණ රාශියක් යනවා. ඒකට උපමාවක් දෙනවා අටුවචානින් වහන්සේ මේ ඇඟිල්ල දික් කරලා මේ ඇඟිල්ල කෙලවර මේ ඇඟිල්ලෙන් අල්ලන්න බෑ. ඇඟිලි පිටරේ මේ ඇඟිල්ලෙන් අල්ලන්න. මේක වෙන ඇඟිල්ලකින් අල්ලන්න. එසේ එක චිත්තක්ෂණයක අරමුණට පෙළ ගැහුණාට ඒ බව දැනගන්න යෝගාවචරයට බෑ. එයාට පුළුවන් වෙනවා දිගින් දිගටම අරමුණත් එක්ක වැඩ කරනකොට ආ දැන් නම් මොකද්ද වෙනසක් තියෙනවා. දැන් නම් මට සතිය තියෙනවා. දැන් නම් මේ අරමුණේම තමයි තියෙන්නේ කියලා අරමුණ ඇසුරු කිරීම හරහා ආසේවණයෙන් පස්සේ භාවිතාව හරහා මම දැන් ඇසුරු කරන්නේ ආසවල් අරමුණ. අනි බාහිර දේවල් නැහැ කියලා මේ දිගට පැවැත්වීම අවශ්‍ය නිසා බුදුජානක අපිට දීලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැකි දිගට පවතින නොමිලේ ලැබෙන අරමුණ. හුස්ම කියන්නේ එහෙම එකක්. වම දකුණ කියන්නේ එහෙම එකක්. ඒ නිසා එනේන අරමුණ එනේන චිත්තක්ෂණය එනේන සතික්ෂණය අරමුණේම දාගෙන හිටියොත් ඒක යෝගාචර තහවුරුනාට පස්සේ කියනවා දැන් මේ අරමුණ පේන්නේ යම් ප්‍රමාණයකට ගොරෝසු වුණාට පස්සේ කිසිම අරමුණක් හටගන්න හැටි බලන්න අපේ හිත සියුම් නෑ ප්‍රනීත නෑ ඒක නිසා හොඳට දැනගන්න මේ අරමුණ එනකොට එයා මෝරලා ඉවරයි මේ මෝරන්න ඉස්සෙල්ලා එයාගේ ප්‍රകൃතිය මොකක්ද මේ මෝරන්නේ ඉස්සලා මෙයා කොතන ඉඳලා දාවි. කියලා ඒ අරමුණ නිතර නිතර හමු වෙන්න ඇරලා අරියට මේ කෙල්ලෙක් ඇසුරු කරන්න ගිහිල්ලා ඒ කෙල්ල හොඳයි නම් ඊට පස්සේ පාය මේ කෙල්ලගේ කේන්දරේ පොඩ්ඩක් බලන්න. මොන ජාතකෙන් දාවේ කියලා. ඊට පස්සේ ගෙවල් වලට දේවල් දොරවල් බලන්න ගිහිල්ලා ඉතින් කුසිරත් ගිහිල්ලා බලනවා අලු අලු පාටද කියලා. ඔය ගෙවල් දොර බලන්න යනවා කියන්නේ ඒකට තමයි. කුස්සිය නිකම් යනවා බලන්න මොකටද ආවේ කියලා නේ ඕගොල්ලන්ගේ අලුත් අලු පාටද කියලා බලන්න යන ගම මේ වී අටුවට පොඩ්ඩ නිකන් තට්ටුවක් දාගෙන යනවා කොච්චර පිළිලද කියලා බලන්න. ඔය ගෙවල්තොර බලන්න ගියාම ඔය නිකම්ම නිකන් නෑ මුත්තලා ධනෙ මුත්තලා යන්නේ නිකන් නෙවෙයි. මේ වෙන කතාවක් මෙහෙ යන්නේ අරකිගේ අලගේ මුලගේ තේරම හොයනවා. දැන් ඒ උන් දැකපු ගමන් කතාවද බැඳලා දික් කතාවද ඊට ඉක්මන. දැන් සාමාන්‍යයෙන් අද ලෝකේ හැමදාම දික් කතාවද වලට වැඩිය වැඩි ප්‍රමාණයක් දික්කසාද රෙජිස්ටර් වෙනවා. ඔන්න මිනිස්සයා කරගත්ත අම්මන කන් වලින් එකක්. ඉස්සර මේසු දික්කසාද වෙන්න බෑ මොකද පවුලේ දෙගොල්ලම එකතු වෙලා ඒ ගෙවල් දොරවල් බරලා ඉතින් සෑහෙන කාලයක් ඉඳලා තමයි අර කුස ජාතිකයේ තියලා තියෙන ඒකල බිසුණාන්ත කියනවා මේ දේවින්නාන්තට පබාවතිට කියනවා මේ ස්වාමි පුරුෂයා පෙන්වන්නේ නැහැ. ඇයි මියා අමු කුරකයක්. යක්ෂ මූණක් තියෙන. පළවෙනි බබා හම්බුනාට පස්සේ තමයි ස්වාම පුරුෂයා පෙන්වන්නේ. ඉතින් ගෑනට මොනවක් කරන්න දෙයක් නැහැ. ගෑණිට නැන්දමගේ ඉඳ ලොකුයිනේ. ඉතින් පෙන්වන්නේ මල්ලි. අත අත පිට තියලා ඇවිදිනවා පෙන්වනවා. නමුත් කුසරජුරන්ගේ වුණ කොණ්ඩ කැවුම් ගෙඩියක් වගේ. ඉතින් ඔක්කොම සෙල්ලම් කරන්න පුළුවන් උනේ ඔය දැක්කට ප්‍රේම කෙරුවේ නැහැ ඒ කාලේ දැක්කොත් පත්මාවදී නැහැ. <laughs> ඒ කාර්යය ඔයලා බලලා තමයි වැඩේ කරන්නේ. ඉතින් ඉවුවනම් ආපහු වෙන එකක් නෑ මට වැඩකුත් නෑ දැන් මම වයසයි. ඒක නෙවෙයි මම මේ කියන්න හදන්නේ අන්නේ විදිහට මේ අරමුණකට හිත දාලා අරමුණ කාලයක් ඇසුරු කරලා මේ අරමුණ පිළිබඳ සොයා බලන තරම් වටිනවද කියලා මට්ටමට ආවට පස්සේ තමයි අරමුණේ ප්‍රත්‍ය සලකා බලන්නේ. පච්චි පරිග්‍රහණය කියලා ඊට ඉස්සෙල්ලා බලන්න යන්න එපා බලකොට හවුෙන්නේ නැහැ. ඒක නිසා එතෙන් යනකොට වැද්දගත්ම දේ තමයි අපිට යමක් අරමුණු වෙන්නේ ඒක සෑහෙන්න ගොරෝරුණාට පස්සේ. ප්‍රകൃතිය කවදාකවත් අරමුණු වෙන්නේ නැහැ. මේ ලෝකේ හැදිලා තියෙන්නේ අපේ ඉන්ද්‍රිය හැදිලා තියෙන්නේ යමක් සෑහෙන මෝරලා ගියාට පස්සේ තමයි අපිට වැටෙන්නේ. සුලි සුලඟක්, ලැබු ගින්නක් මුල් වෙලාවේදී අපිට අහුවෙන්නේ නැහැ. ඇල්ලුවොත් මුල් වෙලාවේදී ඇල්ලුවොත් ඕනෙම දෙයක් නියපොත්තෙන් කඩන්න පුළුවන්. අපිට ලෙඩක් එනකොට ඒ ලෙඩේ තෑහෙන අසාධ්‍ය වුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ ලෙඩක් කියලා. නැත්නම් අපි පොඩ්ඩක් පැන්ඩෝල් ගහගෙන වැඩ කරනවා. ඕනෙම ලෙඩක් මුලින් දන්නවනම් ලුණු වතුරෙන් සහ උණු වතුරෙන් සනීප කරන්න බැරි ලෙඩක් නැහැ. මේ වවාගෙන කන්නේ මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රීස් අපේ දින පමාව නිසා. ඕනෙම ලෙඩක් උණු වතුරෙන් උණු වතුරෙන් සනීප කරන්න පුළුවන්. ඒකට හැබැයි මුල අල්ලන්න. ඒ නිසා ඉස්සල්ලා අරමුණ අල්ලගෙන දැන් මට උදව් කරන අරමුණ අල්ලන්නේ අරමුණ හට ගන්න තැන බලන්න යොමු වීම මානව ඉතිහාසයේ ඉස්සල්ලාම තාට බුදුරජාණන්සේ පෙන්වුවා මේක ලෙඩක් ආස්වාස් ප්‍රසවාස කියන්නේ ලෙඩක් ඒක දුකක් මේ දුකට හේතුව හොයන්නේ කියලා. ඉතින් දුකට හේතුව හොයන්න දුක නැවත නැවත ඇසුරු කරන්න. ආනපනෙ නැවත නැවත ඇසුරු කරන ගමන් මුලට යන්න ගියාම තේරෙනවා මේක ආනාපානේ කියන්න බැරි තැනක ඉඳලා එකපාරට ආනාපානේ කියන්න පුළුවන් තැනකට එනවා. මේ නමට ගැළපෙන්නේ නැති ස්වරූපයක ඉඳලා තමයි මෙයා ආනාපානේ බවටපත් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා ස්වරූපේ කොහොමද කියලා බැලුවොත් වෙනස් වීමේ වේගය හිතා ගන්න බෑ. පට ගන්න පටන් ගන්නකොට ඕනම සංසිද්ධියක වෙනස් වීමේ වේගයේ විපරිණාම වේගයේ වෙනස් වෙන හැටි හිතා ගන්න. ඒක සෑහෙන්න මේරුවාට පස්සේ තමයි අපිට අහුවෙන්නේ. එතකොට යාගේ විපරිණාමය අඩු වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ නිකන් දැන් සාමාන්‍ය පැවැත්මක් තියෙනවා වගේ. පැවැත්ම කියන මට්ටම ආනාපාන කියන මට්ටම එන්නේ ඉස්සරලා ඒක දිහා බැලුවොත් ඒක බලන්න බැරි තරම් සිව්. බලන්න බැරි තරම් වේගයෙන් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මේ දැකපු අරමුණේ හේතු ප්‍රත්‍ය දකින්න හදනවයි කියන එක සූදානම් වෙලා ගිය කෙනෙකුට විතරක් කරතෑගේ නැති කෙනෙක් කියනවා නෑ නිකන් ආතික් කඩාවටනවා වගේ හුස්මක් ආවා. ඒක නැති වුණා. දැන් හොඳට බලන්න කිව්වොත් මේක සෑහෙන දුරට මේරුවාට පස්සේ තමයි පේන්න පටන් ගන්න. ඊට ඉස්සෙල් අවස්ථාව සීඝ්‍ර වෙනස් වෙනවා. ඒක අද මේ මේ ඉලෙක්ට්‍රෝන කොලයිඩර් මැෂින් එකේ දැකලා තියෙනවා විද්‍යාඥයෝ ඉලෙක්ට්‍රෝන දෙකක් එකට ගැටිලා ඇති වෙන ශක්තිය හට ගන්නකොටම බලන්න බැරි තරම් වේගයක් ඇති වෙලා. ඒකට ඒගොල්ලෝ කියනවා මුලින් හටගන්නේ හෙබ්‍රන් පාටිකල් එක. හෙබ්‍රන් පාටිකල් එක තප්පරෙන් 100ටක්වත් කියන්නේ නැතුව වෙන දෙයක් බාටපත් වෙනවා. ඊට පස්සේ තමයි ශක්ති සහ ද්‍රව්‍ය බාටපත් වෙන්නේ. ඒ නිසා පුපුරන වෙලාවෙදීම බැලුවොත් ඒක බොහොම ශීක්‍ර වෙනස් වෙන එක. ඒක ඇසිපිල්ලම් ගන්න තරමක් තියන්නේ නැතුව වෙන දෙයක් පාටපත් වෙනවා. අන්නේ වගේ හුස්මේ මුලට යන්න යන්න පේන්න පටන් ගන්නවා මේක වී ශීඝ්‍ර වෙනසක් ඇති වෙලා මේරුවාට පස්සේ තමයි අපි දකින්නේ ඒකට කියනවා පමාදේ කියලා. අරමුණ දකින්නේ පමා වෙලා. ඒ නිසා බුදුරජාන්සේ අප්‍රමාදී කියලා දෙනවා. දැන් එනේන අරමුණ දැකලා මේක එන්න මීට චිත්තක්ෂණ ඉස්සලා කොහොමද තිබ්බේ? ඒක එන්න චිත්තක්ෂණ ඉස්සලා කොහොමද තිබ්බේ කියලා මේ මුලට අදින එකට කියනවා යෝනිසෝ මනසිකාරය අරමුණ දැකලා අරමුණ එන හැටි, වැඩෙන හැටි බලන එකට කියනවා යෝනිසුමනසිකාරය කියලා. ඉස්සෙල්ලා ඒක අරමුණ දැනගන්න ඕනේ. දැනගෙන ඒක එන හැටි බැලුවොත් ඒක පේනවා ඒක තියෙන්නේ න්‍යාය ධර්මයකට මුලදී ශීඝ්‍ර වෙනස් වීමක් ඇති වෙලා ඒ ශීඝ්‍ර වෙනස් යම් මට්ටමකට තල තුනා වෙනකොට විතරයි ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ. ඉතින් ඒක නිසා කවුරු හරි බලන්න පටන් අරගත්තොත් එයාගේ සතිය මට්ටමට එයාගේ විනිවිද බැලීමේ දක්ෂකම හැටියට පේනවා මේ ආස්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා මොන විදිහකින්වත් ආස්වාසය කියන අරමුණ නම දෙන්න බෑ යාට. දැන් මට්ටමට ආවට පස්සෙමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක දිගේ යන්න ගන්නකොට ඔන්න සතිය පුදුම තියුණු භාවයකට යනවා. අරමුණ හට ගැනීම බලන්න යනවා. අපි කිව්වොත් මහවැලි ගඟ පටන් ගන්න තැන බලන්න යනවා. ඉතින් බලන්නේ යනකොට යනකොට යනකොට ඕක උමායයයි මහවැලි ගඟයි බෙදිලා දැන් කොයි එකද මහවැලි ගඟ කියලා දන්නේ නැහැ. උමා වේදි ගිය ගියොත් එහෙම ඒකේ මුල බැලුවොත් මේ පුංචි වතුර පාරක් තියෙනවා. එහෙම නැතුව මේ මහවැලි ගඟ දිගේ අපි කියනවානේ හිත ගඟුලෙන් පටන් ගන්න කියලා ඒක එකයි බයි බයිලා මිසක්කා මහවැලි ගඟේ පටන් ගන්න බලන්න ගියොත් එම අල්ලන්න බෑ. මොකාටවත් කියන්න බෑ. එක එක පැති වලින් පුංචි පුංචි වතුර පාරවල් වෙනවා. ඒක නිකන් මේ අලිය කුජ්ජ කෙරුවා වගේ පොඩි වතුර පාරක්. ඕකට මහවැලි ගඟේ මුල කියලා කවුද කියන්නේ? අද ඒක තේක අනිත් තැන තව තැනක්. ඉතින් මේ අකු විවාහයට ගියාම ආන පොඩි උන්ගේ මහලිකගේ දිගකෝ. ඔන්න 235 කිව්වොත් ලකුණු හම්බ වෙනවා. අර මහ මෝලා කියපු පචේ ඊගා මෝලා කිව්වොත් ලකුණු ලැබෙනවා. කොයිද මහලිකගේ මුලක්? මොන්නම දෙයකට හොයන යන්න බෑන මුල. තන්නේ කර ඉතිහාසය කියන්නේ පචය. තන්නේ කර අපි ළඟ තියෙන දැනුම කවුරු හරි මෝලෙක් කියපු කතාවක්. ඒක සම්මත කරගන්න. ඔය අපේ ඒවා කියන්න ගියොත් එමෙ ඉස්සරහට යන්න හම්බෙන්නේ පාතර ඊයේ කියපුවා කියන්න වෙන. ඔය අපේ තියෙන සමාධි බුදු පිළිමේ නික්කම්ම කරා වැටුණානේ. නේරු ඇවිල්ලා කිව්වා චා. ලෝකේ තියෙන විශාලම හොඳම දේ කියලා එදා ඉඳලා දැන් නේරුට වඳිනවා බුදු පිළිමේට වැඩි. කවුරු ඇවිල්ලා පිස්සෙක් කියන්න ඕනේ ලංකාවේ මේ දේ හොඳයි කියලා. ලංකාවේ ඉන්න එක මෝලෙකට තේරෙන්නේ නැහැ නේ ලංකාවේ වටනකම. එකම මෝලෙකටවත් තේරෙන්නේ නැහැ. කවුරු හරි ලට්ටි ඒ කියපු ගමන් ඔන්න එදා ඉඳලා ඒකටත් වඳිනවා අරුවටත් වඳිනවා. ඒ මොකද එක එක්කත් මුල හොයලා නැහැ. හොයන්න බෑ. මේ ඉන්ද්‍රිය අපේ හදිලා නැහැ. අපේ මේ සතිය පටන් ගත්තට පස්සේ ඒක මේ ගොරෝසු පමා වෙච්ච දේවල් බලනවා. මිසක් කුණු වෙච්ච දේවල් බලනවා. මිසක් මුලට යනවා කියන එක අපි හැම කෙනෙකුටම පුද්ගලික අභියෝගයක්. ගියාට පස්සේ තේරෙනවා මේ මුල ශීඝ්‍ර වෙනසක් තියෙනවා. ඒකේ යම් මට්ටමට ආවට පස්සේ තමයි මේ ආස්වාසය කියලා නම දාන්න පුළුවන්. ප්‍රස්වාසය කියලා නම දාන්න පුළුවන්. දැන් බබෙක් වුණත් හම්බ වෙලා දවස් දෙක තුනක් ගියාට පස්සේනේ නමක් දාන්නේ. ඊට ඉස්සෙල්ලා මොකක් කියලා කියන්නේ. දැන් අපේ අන්ලකට උඩින් කොල්ලෙක් හම්බෙලා තියෙනවා අම්මට. එක දවස් හතකින් මැරිලා. දැන් උගේ නම දන්නේ නැහැ. අයියා කෙනෙක් මැරිලා තියෙනවා. අපි එතකොට 11යි ගන්න. දැන් හිටියේ 10යි ඉන්නේ. එයාගේ නම මොකද්ද කියලා අහුවොත් නම තියලා නැහැ. ඉතින් ඒ නිසා මිනිහෙක් නැහැ එතන. ඒක අවලංගුයි. නමක් නැහැ. ඒ නිසා බුදු දහමසේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ නමකින් කෙලෙසිච්ච නැති මොනම දෙයක්වත් නැහැ කියලා. ඒ නමක් බවටපත් වෙන්න සෑහෙන මේක මෝරන්න ඕන. අන්නේ මෝරන්න ඉස්සලා ප්‍රകൃතියත් මේරුවට පස්සේ නම දැම්මට පස්සේ ප්‍රകൃතියත් අතර සම්බන්ධයක් නැති තරම්. නිසා කවදා හරි මේ පච්ච පරිග්ගා ඥානෙට නැත්නම් මේ ආනාපානෙ කොහින්දලා දෙන්නේ කියලා බලන කෙනාට දීර්ඝ කාලින හම්බෙන ලාභේ තමයි අපිට කේන්තියක් ගියාට පස්සේ අපිට තේරෙනවා මේ කේන්තිය පටන් ගන්නකොට කේන්තියකින් නෙමෙයි පටන් ගන්නත්. පුංචි දෙයකින් පටන් ගන්න වැවිල වැවිල වැවිලා ගිහිලා කේන්තිය කියන නමට ආවට පස්සේ කේන්තිය ඊට පස්සේ වළක්වන්න බෑ. ඒකේ Java කැවිලා. අපිට රාගයක් එනකොටත් පටන් ගන්නකොට ওই රාගය නෙමෙයි තියෙන්නේ. මේ පුංචි දෙයක්. ඒකෙන් තමයි මෙතෙන්ට ආවට පස්සේ ඒක රාගයක් වුණාට පස්සේ දැන් වළක්වන්න බෑ. ඒ නිසා මේක වළක්වන්න නම් නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවට යන්න ඕන. අද ඉන්නේ එක්කෙනෙකුටවත් විවේක නැහැනේ. කරගොත් ප්‍රශ්න විසඳෙන්න මුලට යන්න ඕන කියලා ඒ කට්ටියට බෑ කට්ටියට ඕනේ හෙදකම නෙවෙයි වෙදකම. අද මුළු ලෝකෙටම පිස්සු ඇදිලා තියෙනවා. ලෙඩ වුණාට පස්සේ වෙදකමට ඕනේ ඉන්ෂුරන්ස් එකක් ගෙවනවා. මේ හෙදකම ලෙඩ නොවීම සඳහා මුලේ ඉඳලා ඉන්න එකට ආපෝ වුව කර කර ඉන්න වෙලාවක් නැහැ. වෙදකම් කරනවා. ඉතින් මේක බුදුරජාණන්සේ අප්‍රමාදයේ සප්‍රමාදයේ කියන වචනේ පෙළලා තිනවා. ඔබ දකිනකොට ඉන්ද්‍රිය ගෝචර වෙනකොට වැඩේ තට්ටු. බේරන්න බැරි මට්ටමට ගිහිල්ලා. ඒකෙන් බලාපොරොත්තු සුන් කරගන්න එපා මුලට යන්න. මේ මුලට යන වෙලාවේදී තමයි මුළු පටිච්ච සමුප්පාදේ හේතුඵල ධර්මයේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සේරම තියෙන්නේ. ඔය අරමුණක මුල දැක ගන්න තරම් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ එක අරමුණක දැක්කනම් හටගන්න ඉස්සල ප්‍රകൃතිය හට ගත්තට පස්සේ වෙන සීඝ්‍ර වෙනසට වැඩිය ලොකු වෙනසක්. අර පටන් ගන්න මෙතෙන්ට එනකන් සිද්ධ වෙනවා. ඒක මේ කියන්න බැරි තරම් වෙනසක්. ඊට පස්සේ දෙකක් වෙනවා. එකක් තමයි කොයි අරමුණෙත් මේක එක විදිහක්. පටන් ගන්න පේන්නේ වැඩෙන මෝරලා නම දාන මට්ටමට එනකොට ඒක විකෘති වෙලා ඉවරයි. එහෙම නැත්නම් ඒකේ පමා වෙලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි මේ පටන් ගත්ත මේ ගොරෝසු අරමුණ තව නොබ වෙලාවකින් අර තිබුණු මට්ටමටම ගෙවිලා. කොයි එක බැලුවත් ඔක්කොගෙම සමානකමක් තියෙන්නේ. ඒක නිසා බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අරමුණ එනකොටම බලන්න පුළුවන් නම් යකඩ රත් වෙච්ච වෙලාවේදී තලන හොඳ කම්මල් කාරයෙක් වගේ. හොඳට මේක කොලේට යනකම් තලන්න පුළුවන්. පත්තිලා පත්තිච්චර නිවුණට පස්සේ තැළුවොත් බැහැ. ඒ අරමුණේ ඉන්නකොටම පෙරපසු නොවි මුලට ඇදීම කරන්න පටන් අරගත්තොත් ලෝකෙම ඉගෙන ගන්න ඕනේ එක අරමුණක ඉගෙන ගත්තොත් ලෝකෙම ඉගෙන ගන්න එතකොට පේන්න පටන් ගන්නවා කොයි අරමුණෙත් තියෙන එක තමයි. එතකොට එයාට පේනවා සම්මත ඥාන කියන අවස්ථාවට එනකොට මේ කොයි එකක් අපි ස්ථාවර වගේ තේින්න තිබුණාට මේක මේ බිඳෙන සුළු දේවල් පිට කියන්නේ. මේ බිම පෙන්වන්නට තාපොත්තුකින් මේක වෙනස් වෙනවා. ඊළඟ ඒකේ අරමුණක දැකපු ප්‍රත්‍යක්ෂ ඥානය අනුව අනුමාන කරන්න පටන් ගන්නවා විත ඒ කොයි දෙයක් ඉස්තර කෙරුවට මොනම දෙයක් ඉස්තර නැහැ. මේ අපි බලන් ගන්න රත්තරන් නැත්නම් ප්ලැටිනම් මේ නැත්නම් දීමන්ති කියන මොන දේ ඉස්තර කරත් ඒකක්වත් ඉස්තර නැහැ. ඉස්තරගේ පෙනුමක් තියෙනවා තමයි. ඒක සම්මතයි. නමුත් මේක මුල අග බැලුවොත් මේක වෙනස් වෙන සුළුයි. ඒන දේවල් දිහා අරමුණු දිහා අර තිබුණු විශ්වසනීය ගැටේ වෙනුවට මේක පේන්නේ නැති බලපො නැති අවිශ්වසනීය ගැටිය. එහෙම නැත්නම් මේ චපල ගැටිය, ශත ගැටිය, මේක තියෙන මායාවේ ගැටිය. ඒකට පටන් අර ගන්නකොට යෝගාවකට පුදුමාකාර මානසික සහ කායික වෙනස්කම් ඇති වෙන පටන් ගන්නවා. මෙතෙක් කල් අදහන හිටපු දේ මෙතෙක් කල් අදහන හිටපු දේ මේ තරම්ම බිඳෙන සුළු කියලා පිළිගන්න පුළුවන් බෑ ඒක පුදුලික අභියෝගයක් ඉතින් මේ විදිහට මේ බිඳෙන සුළු බව දකින්නකොට කනගාටු වෙන වෙලාවකුත් තියෙනවා සතුට වෙන වෙලාවකුත් තියෙනවා මේ හැම දෙයකම තියෙන බිඳෙන බව කියලා ප්‍රත්‍යක්ෂයක කිට්ටුව දැනගන්නකොට සතුට වෙන කටයුත් ඉන්නවා. ගොඩනේ කරාට. අද ඒකයි අපි මේ මේ ආරස්සාව පිළිබඳ මෙච්චර මැරෙන්න හදන්නේ. මේක අපි කොහොම හරි රැකගන්න ඕනේ කියලා. එනිකම් දුර තුනි වැලි ටිකක් අතට අරගෙන මේ අතපල්ලේ වැක්කේනවා. ඉතින් කොහොම හරි මේක තියාගෙන ඉන්න හැදුවා. අන්තිමට බලනකොට නිකන් මිටමලව ගියාට බලන්න මොනවක්වත් නැහැ. ඉතින් මේ වෙනස උඹ කෙනෙක් හිතන්නේ ඉච්ඡා බංගත්වයක් අපේ ජීවිතේ සාර්ථකත්වයට එන ලොකු අභියෝගයක්. ඉතින් ඒකට බය වුණොත් වෙනස් වීමට බය වුණොත් ප්‍රීතිසුඛ සහිත දෙවිලි තියාන්න යන්න බෑ. ප්‍රීතිසුඛ සහිත දෙවිලි තියාන්න යන්න නම් මේ ගෙවෙන බව විනාශ වෙන බව කියන එකට සතුටු වෙන්න. මම මේ කතා කරන්නේ දෙවිලි ධානය කියන්නේ සමත ධානය විපස්සනාවේදී තමන් මේ තාම සුපරික්ෂාව බලනකොට ඒක බින්දන සුපුගතිය, කැඩෙන සුපුගතිය, තපල ගතිය මේ අහුවෙන්නේ මැද ගැල්ල විතරයි අගයි මුලයි දෙකම අහුවෙන්නේ කියන මේ තොරතුරු එනකොට සතුටක් එනවා නම් භාවනා ජීවනක් කියලා ගන්නවා නම් සතිය ජීවනක් කියලා ගන්නවා නම් ප්‍රකෘති වැටහීමක් කියලා ගන්නවා නම් එයාට ප්‍රීතියක් පහළ වෙනවා. මම හිතේ කල් මේක වහගෙන හිටියට මේක තමයි සත්‍යය. නමුත් හිතන්න ලක්ෂෙන් කීයෙන් කී දෙනාද මේ බලාණින් අරමුණ බොඳ වෙනවා දකිනකොට සතුටක් ඇති වෙනවා ගුරු දෙනෙක් කියන සත්‍ය කැඩිලා සමාධිය කැඩිලා භාවනා කැඩිලා කියලා ඒ අර අරමුණ දිහා බලනකොට ඒ අරමුණේ ඉතර පතර දෙක දැක්කොත් ඒවා කිසිපේම නතර ගන්න බැරි තරම් බොඳ වීමකට ලක් මේක ලොකු සංඥාදී විතර කරන ආස්වාදයේ ප්‍රසආසයේ අවස්ථා තුනක් තියෙනවා ගොරෝසු අවස්ථාව, සියුම් අවස්ථාව, අතිසියුම් අවස්ථාව. ඉතින් මේ ගොරෝසු අවස්ථාවේදී සියුම් වේගන යනකොටම යෝගාවචරය සර්වක සාධාරණ නැගිට යන මත ආනාපානෙ අහු වෙන්නේ නැහැ. භාවනා කරලා වැඩන්නේ. ඊට පශ්චාත්තාපය. එයා දන්නේ මේ භාවනා කරන්න කරන්න සියුම් වෙනවා කියන එක භාවනා දියුණුවක් කියලා. ඒකක් වෙන කමතාර සුත්‍රය. ඔව් කවදාකවත් එහෙම යෝගාවචරය රමතාන් වාර්තා කියන්නේ නැහැ. තාකයන් මම ආනාපාන බැලුවා හරි ගියේ නැහැ. ඉන්දිය හැකිල බැලුවා හරි ගියේ නැහැ. ඉන්දිය ඉන්නක බැලුවා ඕන හරි කියන සහල් ගියේ නැහැ. මට වෙන මොන හරි අරමුණක් දෙන්න බැරිද කියලා. ඉතින් කොයි දෝක මාකට එකක් ගත්තත් ඔක්කොගෙම දින ওই ලක්ෂණ තමයි. ඉතින් අරමුණු මාරු කරගෙන ගුරුවරු මාරු කරගෙන භාවනා මධ්‍යස්ථාන මාරු කරගෙන යන මොන දේක වෙනස් වීම දකින්න කැමති නැහැ. එයා හොයනවා ස්ථාවර දෙයක්. ඒක කටිනා ගොඩක් භාවනා මධ්‍යස්ථාන වලින් ඒක කරන්න දෙයක් නැහැ. ඔක කවදා හරි හිතාගන්න. මේ අරමුණේ තියෙන මේ බොඳ වෙන ගතිය, නොපෙනෙන ගතිය, නැත්නම් ඒකේ තියෙන ඒ දීපු නමට නොගැලපෙන ගතිය තියෙනවා. නම් කළ දෙයට ගැලපෙන්නේ නැති. ඒක තරම් නොවන තැනකට එනවා. අන්නේ එනකොට මේ විනාශ වීමේ ස්වභාවයක් මේ පෙන්නවා. ඒ නැත්නම් මේ ආවකාලික බවක් මේ පෙන්නවා. අනිත්‍ය බවක් මේ පෙන්වන්නේ. ඇතිව නැති වෙන බවක් මේ පෙන්වන්නේ. මේකත් බලමින් තවදුරටත් සත්‍ය වඩන්න සහ ඉදිරියට යන්න මේකට ප්‍රමෝද වෙන්න ඕනේ කියන කාරණාව. ජොලි වැඩක් කියලා මම කියන්නේ. ඒක මේ වරපතල වැඩක් විනෝදාන්තයක් වශයෙන් කරනවා. මොකද බලන්න ඉන්නකොට වෙන උගදෙනෙක් මෝහාත්ත කරන එන දාට ලෝකෙත්නක් වගේ තියාගෙන භවනා කරනවා දකින්නකොට තෝරි කියලා හිතෙනවා. මට තේරෙන වැඩ යනවා. හැබැයි දීපන් අම්මා චෝදනා පත්‍ර දිගට කියනවා බෑ ඒක කරනට අර කරනවා මේක වෙනවා ඒක වෙනවා මේක වෙනවා කන්දුස්ති කියවල් ඉතින් කියන්නේ චාරුචුරු එමෙ ධානවට ඇත්තටම භාවනා මේ තරම්ම සාර්ථකද කියලා හිතෙනවා දාන්න බෑ මොන්නම කෙනෙක්ට දාන්න මේ තරම් ඉක්මනට මේ වගේ දෙයක් වෙන්නේ ඉතින් ඒක කම්දාන සූත්‍ර කරා යාත්‍රා බලන්නේ අනිත් පැත්තට මේ වෙන දෙයක ප්‍රමෝද වෙන ගැටි තියුණා නැත්නම් දෙවෙනි ධ්‍යානදී විවේකජම් පීතිසුඛං අතම ධ්‍යාන මුඛ සම්පatti කියන දේ මේ අරමුණු තරම්ම වෙන ගැටියක මම බලාපොරොත්තු නැති දෙයක් වෙනකොට හරි වැඩේ හරි කියන තැනට යන්න පුළුවන් නම් කියනවා ඒ සම්මතන ඥානවල යගේ හිත ප්‍රමෝද වෙන හිත උද්‍යප්පේ ඥානවල කියන්නේ හැමදේම ඇති වෙනවා කියලා මුසක්කා අරමුණු කරන්ද අරමුණ නම කියන්නේ ඉස්සලා යාවෙන දෙයක් වඩපත් එතන නම් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැන් නම් කරන්න බෑ. ආසත් ප්‍රසාර දෙකම සමානව තියෙනවා. ඒත් එක්කම පිඹින හැකියාවක් තියෙනවා. ඒත් එක්කම සද්දක් තියෙනවා. ඒත් එක්කම හිතවිලි තියෙනවා. මේ තේරම තියෙනවා බලුවම නැක්කත්. ඒක කරලා අල්ලන්න බෑ. ඒ ඉස්සෙල්ලා මෙතෙක් උත්සාහ කළේම වෙන් කරලා අල්ලන්න. වෙන් කළා අල්ලීම හරහා නිකන් බොඳ වෙලා යන කරකට යනවා. අන්නේ තන්ට යනකොට මේ රාගය විරාල වීමක් මේ වෙන්නේ කියලා. ආශා වෙනුවට එපා වීමක් වෙන්නේ කියලා. විවිධ අරමුණු හොයනවා වෙනුවට ඒකාකාර වීමක් වෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ බයලව සුළු කරපියක් මට එන්නේ කෙලස් වලට කියලා. ඒ අරමුණක අරමුණු රාශියක තියෙන සමාන ලක්ෂණ මත වේගෙන එනකොට ඒක අනුග්‍රහ කරන්න ඒක ධෛර්යය දෙන්න ඒ දෘෂ්ටි කෝණයම බලන්න. මම මේ විකටම කතා කරන්නේ ධ්‍යාන සම්බන්ධව තියෙන වචන ටික ඒ විපස්සනාට අරගෙන බැලුවොත් ඒවා තාම සීපෙන්න. කිසිම කෙනෙක් අදහන්න නැති මට්ටමේ. ඉතින් ඒ නිසා මේ මොන දේ ආවත් වෙනස් වෙනවා, චපලයි වෙනවා. කියපු දේ නෙවෙයි වෙන දෙයක් වෙන්නේ මේ ඔක්කොමත් වෙද්දී මේක තියෙන නැති රාශියක් කියන කියලා දෙවෙනි ධ්‍යානයේ ප්‍රමෝදය ඇති වෙච්ච කෙනාට විතර උදේපේ ඥානෙට වැඩි. දැන් එක අරමුණක් වෙන්නේ. ඉතිවිලක් ආවත් ඇවිල්ලා. සත්‍යයක් ආවත් ඇවිල්ලා. ආශාවක් ආවත් ඇවිල්ලා. ඉල්ලි වැටීමක් ඇති. ඔතෙන්ද යනකම් මූල කර්මස්ථානයක් තියෙනවා. ඔතනින් ඥාත නැහැ. ඔතෙන්ද එන කොයි එකක් පොතු ගෑනිත් එකයි කැහි ගෑනිත් එකයි. කොයි ගෑනිත් එකයි. ඔතෙන්ද යනකම් නම් හරියටම අරගෙන ඕන හරියටම නම් කරන්න ඕන හරියටම අර කැලලට පිටින් අනින්න ඕනේ. යාරප්පෙන් අනින්න ඕනේ. දැනෙන්නේ නැතුව. ඉතින් එහාට ගියාට පස්සේ සමාන වෙනවා. අන්න එතනදී ප්‍රීතියනවා විනෝත උගෝදෙන කිච්චා බංගස්සට පස්සේ. කොහේ හිත තියනවද කියලා කියන්න බෑ අරමුණු රාශි වශයෙන් එන්න පටන් අර ගන්නවා නමුත් ඒක හරියට කමඨාන් සුද්ධ වෙලා ලෑස්තිලා ගියොත් කල්පනා වෙයි අපි කොච්චර මේක කලින් භාවනා කරලද භාවනා කරපු හැම වෙලාවම වැරදුනා වැරදුනා කියලා කියන්නේ මේ දෘෂ්ටි කෝණය නෙවෙයි බලලා තියෙන්නේ සමත යෝගාවචරය බලන්නේ අරමුණ තහවුරු කරගන්න පුළුවන් ස්ථාවර කරගන්න පුළුවන් අපි පස්සමදී කියනවා ඒක වෙනස් වෙන එක ස්ථාවර කරගන්නට වැඩිය හොඳ එකක්. අනිත්‍යතාවයෙන් තේනවා. ඒකට ධෛර්ය දුන්නොත් අනුග්‍රහ කළොත් මේ උද්‍යප්පේ බලව උද්‍යප්පයක් පාඩපත් වෙනවා. කොච්චර වේගෙන් කරගෙනවද කියනවා නම් මොකක් දියාව බලලා නම් කරන්න ඉස්සෙල්ලා ඒක විදියක් පාඩපත්. ඉතින් ඒ වෙනකොට අර ප්‍රීතිය නෙවෙයි මතුවෙන ප්‍රීතිය බොහොම තරුණ වැඩි. සුඛය මතුවෙන්න පටන් ගන්න යෝගාවචර කියනවා මේක හැමදාම සිදුවෙන්නේ. මම මේකට ප්‍රතික්ෂේප කරා මම මේකට බය වුණා මම මේක ආත්මයක් කරගන්න ලැබුවා කියලා ඒ වගේ අධික තී වේගිකින් මේ ක්‍රියාත්මක කරනට යනකොට ඒක දිහා කාය ජීවිත নিরপেক্ষව බලන්න නම් අභියෝග දෙක තුනක් තියෙනවා එකක් තමයි අර දිවෙන වගේ ධානයක ඇති වෙන අර ප්‍රීතිය වගේ දෙයකට ආස කෙරුවා විපස්සනා උපක්ලේශයක් වඩපත් වෙනවා ඒකම කතා කරගෙන තියෙනවා අරමුණ මතකත් නැහැ සත්‍ය මතකත් නැහැ ඔන්න ඊයේ පීතිය ආවා අද පීතිය නැහැ අනේ ස්වාමීන් වහන්සේ පීතිය වල දෙද්දී කියලා කියනවා ඊට පස්සේ අර අතරමඟදී හම්බෙච්ච එක අල්ලගෙන විතර කතා කරනවා ඒ පීතිය විතරක් නේ ධාන පීති ඕපාත ආදි වශයෙන් කප්පේක 10ක් ඒ 10 මොකක් ආවත් ඒකේ සත්‍ය කඩලා අරමුණ හිත පිටේ අන්න ඒක දැනගෙන මේ හැම දෙයක්ම එක පැත්තකින් භාවනාවේ දියුණුවට ලකුණක්. හැබැයි අල්ලබදා ගන්න එපා. ප්‍රේම කරන්න එපා. කෙරුවොත් කාම ලෝකයට ඇහැරියාට දැන් රූප ලෝකේ බදාගත්තා කියන චෝදනාව වෙනවා. ඒ නිසා කාම ලෝකේ පැහැදිලි ගාක මාර්ගයෙන් දැන් රූප ලෝකේ ලකුණු ටික ඥානය, ඕභාසය, ප්‍රීතිය, අස්සද්ධිය වගේ දේවල් එනකොට මේක විශේෂයි නොඇලී නොබිඳී ගත කරනවා කියන එක ගාකමක්. එහෙම වුණොත් විතරක් ප්‍රීතියක ප්‍රීතියක විරාගා උපේක්ෂකෝත සතෝත විහෙරති කියන ඔහු සාන්ත තත්ත්වයකටපත් වෙනවා. ඒකෝට කියන්න පුළුවන් ආස්වාසේ පවා. එනවා ආස්වාද උගාක්ෂි ආස්වාදයක්. තමයි හුස්මෙන් ජීවත් වෙන්නේ. උලම් බීලා ජීවත් වෙන්නේ. මේක අචාන් beautiful breathing කියලා කියනවා. breath එක පවා හරීම සියල්ල උගන්නන දෙයක් වඩපත් වෙනවා. ඒක වෙන්නේ පටන් ගන්නකොට නෙමෙයි. හුස්ම හොඳට ගෙවෙනවා. මේ වෙද්දි සත්‍ය කඩා ගන්න තුො දිගට පවත්වාගෙන යන්න පුළුවන් වෙලාවක් වෙනවා. ඒක තමයි තේරෙන්න පටන් ගන්නවා ඒක නිකන්. ලෙඩක් කියලා සනීප වෙගෙන යන වෙලාවක. වෙනවට ආහාර රුචිය ඇති වෙනවා. නැවත නිදිමත එනවා. නැවත ඇඟ කර්මන්නේ වෙනවා වගේ හුස්ම ගෙවෙන්න ගෙවෙන්න යන කර්මන්නේ. හුස්ම සිම්මෙන් සිම්මෙන් සතියයි. ඉතින් ආර දෙවෙන සතිය. එතකොට අර බල උදයන්ට එනකොට ආරමුණ හටගන්න පැත්තට වැඩිය අවධානය දැන් දෙවෙන පැත්තට යනවා. ඉතින් ඒකවල දකින් දකින් දැන් කොහොම ළමම තමයි තියෙන්නේ. අනිකින් වැඩි කල්යන් ඉස්සර කියලා වෙනවා. දිවි රෝගෙත් මැරෙන්න කිට්ටුවල දෙයියන්ට සෝන් ළමම පහක් පහල. ඇඳගෙන ඉන්න අඳුම් කිලි වෙනවා. කිහිල්ලෙන් දාලි දානවා. මල් මාලා ඔක්කොම පර වෙන්න පටන් ගන්නවා. දිව්‍ය භෝජන අප්පියයි වෙනවා. ඒ වගේම Taman ඉන්න විමානෙත් එපා. ඒකෙන් භාවනා කරනකොට වෙනවා. අරිනකොට වෙනවා. නෑමත් එපා. ඒ නැත්නම් මේ ශරීරයෙන් හැම වෙලාවෙම නව දුරේ කාර්ලු වැඩි වැඩි දිනවා මේක හොදලා කොහොමද කක්කිය වුණා බෑ. ඉතින් ඒක හැමදේම එපා වීම එනකොට ඒ යෝගාවචරෝ කීදී නසා ගන්නවා කියන්නේ ඉතර ගාලල්ල. ඉතරම ගාලල්ල. අර දෙච්චර ආසාවෙන් හිත වෙන්නේ ඒ දේකම. බොහොම ආසන්න වෙන්න පටන් ගන්නවා. ඒ මොකද හැම දෙයක්ම හෙල්ලෙන වෙලාවක්. හැම දෙයක්ම මුකුත්තම අනනවා වගේ කාටුත්තම අනනවා වගේ දේවල් වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ වෙලාවේ මේක භාවනාවේ දියුණුවක් මේ අනිත්‍ය භාවයේ උච්චතර අවස්ථාව. එන සීල උච්ච අවස්ථාවේ ඇඟිල්ල දික් කරලා පෙන්නන්න ඉස්සෙල්ලා ඒක නැති වෙලා. අන්න ඒ මට්ටමට ගියාමයි ඔය ක්වොන්ටම් ෆිසික්ස් කියන විද්‍යාවේ ඉහළම මට්ටමයි දෙකම පුදුම සමානකමක්. මේක කිසිම ලැබ් එකක් නැහැ. මේක කිසිම බාහිර පරිලක් නැහැ. ඇතුලේ තියෙන්නේ තේරෙන පටන් ගන්නවා මෙච්චර ගොරෝසුර තිබුණ හුස්ම දැන් මේ තරම දූලි ගොඩක් වඩපත්. ආයතනයක් කියලා මේ දූලි ගොඩෙන් ආය හුස්ම මතේ. ආය දූලි ගොඩක්. හදිර බැලුවත් එහෙමයි. ආන්නේ දෙක ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය දෙක අතර කුමාරු වෙන වෙලාවේදී මේක දිහා බලාගෙන මේක මිනිස්සෙකට තාම සියුම් අවස්ථාවක් අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වෙන්න පුළුවන් ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වෙන්න. ඕක තමයි E mc2 කියලා අයින්ස්ටයින් පෙන්නලා දුන්නා. Energy can become a mass, mass become an energy. මේක භාවනා යෝගාවචර තුළ වෙනකොට යෝගාවචරයට කාපු දේවල් කොළබොක්ක හිතන්න එළියට යන්න පටන් ගන්නවා. මේ දියක් නැති වෙනවා නැති දියෙන් ඇති වෙනවා කියනවා නම් මම ධර්මපලකාරී දෙවියන් අන්තිමට කොහොමද මෙච්චර මේ ලක්ෂණ ගොරෝසුත් මොසොන් මේ දැන් නැහැ කියන්නේ. මේ නැහැ කියපොස්ම ආය කොහොමද එන්න හදන්නේ කියලා ඒ දෙකේදී ඒ දෙක කියෙද්දිම තම තමතුලිත භාවය නඩත්තු කරන්න පටන් අරගත්තොත් මනස බොහෝ ඉහළ ඵලයේ කියලා තමයි ලෝකේ දිහා බලන්නේ යම් කියාකෝසේ මහ පොළොව දිහා බලනවා ඉස්සරගේ පොළොවේ දෙවි කියන බලනවා නේද. ඉතින් එහෙම කෙනෙකුට මේ මට්ටමේදී මේකට ආසන්නයි කියලා හිතන්නකො මේ වගේ සම්මත දහා භාවනා කරලා ධ්‍යානෙට ආසවුනොත් එහෙම ඒ ධ්‍යානෙන් මැල්ල ගියොත් එයා මේ පරිත්ත සුබ සුබ කින්නක අපමාන සුභාදී ඉහළ මානසික මට්ටමක තියෙන බ්‍රහ්ම ලෝකයේදී හේතු වෙනවා. මොකද යා මේ රූප දේවල් ගැන ප්‍රේමයක් නැහැ. ඒගොල්ලෝ කියන මේ වෙනස්කම් එක එක මට්ටම් වල තේරුම් ගන්න. ඒ නිසා මේ මේ ලෝකෙදී ලබන ඒ ධ්‍යානයේ හැටියට ඉදිරියට යන්න නැතුව මරුණොත් මට්ටම් වල මට්ටම් වල හැටියට ඒ බ්‍රහ්ම ලෝක වලට යනවා කියලා කියනවා කල්ප ගණන් ආවුස කියලා. හරියට කියනවා නම් ඒ ලෝකයක් කරන්නේ ඩීප් ෆීස් එකකට දාලා ලොක් කරාගේ කොඩා පරිදි. අර කණ්ඩ බෑ. කණ්ඩයි ඩීප් ෆීස් කරන්නේ දෙකක් බෑ. ඉතින් එහෙම ඩීප් ෆ්‍රීස් කරන්න පුළුවන්. ඒකෝට මේ ලෝකේ අපි ඇත්ත මේ ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට අහු වෙන්නේ වෙනම තලයකට යනවා. ඒ නිසා ඒකට ආශාවක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුට තියෙන ඉහළම සපල තමයි ඔය තුන්වෙනි ධ්‍යානදි මතක් කරන්නේ. අර පීකේවලේ ගොජ දාන සතුටකුත් නැහැ. තා ප්‍රණීත සිව් සතුටක් තියෙනවා. උපේක්ෂාවත් එක්ක බොහොම සම්බර වෙලා. ඒක එයා නිකම් ප්‍රතිඥාම කරගෙන තද වෙලා ඉන්න වෙලාවක ආශයන් කරා යන කෙනෙක් ඒක දිහා බලපුවාම පේනවනේ කයින් යන්න ගියා නම් ප්‍රතිඥාම කර ගියා නම් මමත් ඔක නිර වෙනවා. දැන් මම යන්නේ 33000 කුඩිය. එතකොට ප්‍රතිඥාම එක බලපුවාම ආනි වගේ පේන පටන් ගන්නවා මේ මිනිස්සුෝ. මේ ගැටුම් එක ජීවත් වෙන මිනිස්සයා ඒකට කොච්චර ප්‍රිය කරනවද? මෙච්චර ඉහළ මට්ටමක යන්න පුළුවන්කම තියෙද්දි අතුවට යන්න බෑ ඒක. ශිල්පෙන් යන්න ඕනේ. ඒකට ආස වෙනවයි කියන එකත් එච්චරම සොත් ඇතිද බෑ. ඒක සල්ලේක සූත්‍රයේ පුත්‍රයන්සෙන් සඳහන් කරනවා මෙතෙන්ද කිය කෙනෙක් හිතෙන්න පුළුවන්ලු දැන් නම් මගේ කෙලස් කැපිලා කියලා. නමුත් පුත්‍රයන් සඳහන් කරන මේක ආධුනිකේ තාම සල්ලේකයක් නෙවෙයි මේ අතරමඟ එක නැවතුම් ස්ථානයක්. ඒ වෙනත් ඒක හැරවුම් ස්ථානයක්. ඉතින් තාතුනේ ධ්‍යානෙ මට්ටමට ගිය කෙනෙක් විපස්සනා කරන්න ධ්‍යානෙ එළියට එනවා. එළියට බලන්න ඕනේ. මේ මට්ටමට ගියාට පස්සේ මේ ලෝකේ තියෙන ගැටුම්, ලෝකේ තියෙන තෝතෝ වරපල කියන අඳු සරුවල් මොකක්වත් නැහැ. රූපේ තාම සියුම් තැනකට හිත සම්බන්ධ වෙනවා. අපි හොඳටම දිනුනා ඒකට සම්පජාන්‍යයක් ඇවිල්ලා එතකොට තේරෙන පටන් ගන්නවා මේ සියුම් තැනකට සම්බන්ධ වෙනකොට හිත සියුම් වෙලා තියෙනවා. ගුරුසු තැනකට සම්බන්ධ වෙනකොට හිත ගුරුසු වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඒ කියන්නේ ධ්‍යාන මට්ටම කරපේකන තමන්ට කොතෙන්ද ප්ලග් වෙන්නේ කියලා කැමති නැන්දට ප්ලග් වෙනවා. කාම ලෝකෙට ප්ලග් වුණොත් කාම ලෝකෙට අදාළ දරක පරිලහ රූප ලෝකේ පළවෙනි ධ්‍යානට දෙවෙනි ධ්‍යානට තුන්වෙනි ධ්‍යානට ආදි වශයෙන් ඒ ඒ තැන් වලට යනකොට ඒ ඒ තැන් වලට අදාළව ඒ දරකයන් පරිලහයන් ලැබෙන්න පටන් ගන්නවා. ආරම්භක මනුස්සයගේ මූලික මනසේ මේ තේරම දේවල් වලට පිනතියි. ඒ ශිල්පීය ක්‍රමයක එක එකක් පිරිසුදු කළ දැනගත්තොත් තේරෙන පටන් අර ගන්නවා. මේ කාම ලෝකයේ තියෙන රණ්ඩුවත් එක්ක මේ කාම ලෝකයේ තියෙන උරුස්සත් එක්ක මේ පැත්තට යන්න බෑ. මේ කවදාකවත් දිනල ඉවර කරන්න බෑ. නමුත් මන ජනගහන්නේ ඒක 99.99999 කියන කාම ලෝකේ තමයි. නමුත් මේකට ඒකේ බාධාවක් වෙන්නේ නැහැ. මේක ඕන වෙලාවක ගියොත් විවෘතව තියෙනවා. නමුත් අපිට අර පයිත්තර බලන්නේ කලාබයි. නැත්තම් ගේමක් දෙන්න ආසාවක් තියෙනවා මේ හරි ගැසලා තියෙන විවේක ස්ථාන යන හිත දෙන්නේ අපට. ආ හිත දෙන්නේ විතරක් නෙවෙයි ගිහිල්ලා එතන හිත ගියොත් එතනත් අහු. ඒක අතරමැද සංදිස්ථාන. ඉතින් ඒ නිසා විපස්සනා භාවනා කරන අයට මේක අකප නැහැ. විපස්සනා භාවනා කරන ගමන් සමාලාට හොඳටම අරමුණ සිව් වෙලා ඒ සිව් භාවය නිසා නිකන් හරියට කැඩෙත් යන්නේ කියලා දැන් ආහාර හම්බුනා වගේ යන්න පුළුවන් වෙලා. අර තේරෙනවා සත්‍යක් තියෙනවා පරිසරේ පිටිවිත් තියෙනවා පරිසරේ වේදනාවක් තියෙනවා ආනාපානෙත් තියෙනවා ඒ ඔක්කොම බොහොම සූක්ෂම තත්ත්වයකටපත් වෙලා මේ එකක්වත් නම් කරන්න තු යන්න පටන් අරගත්තොත් එන්නත් ඒකකටවත් ප්‍රමුඛතාවෙම යන්න පටන් අරගත්තොත් ඒව කවදාවත් අප්‍රකාශ කරන්නේ මේ ඈතක තියෙන සත්‍යයක් වේදනාවක් පිටිවිල ගැන හිතන්න ගත්තොත් ඒක කර්මයක්. ඒක ඉන්නලා තමයි ගන්න. ඉන්නන් නැතුව මැදින් යන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඉතින් ඒක ඒ කියන්නේ කරදර බාධක තියෙද්දී Tamange track එක හොයාගන්න හැටි ඒක ශිල්පී ඥානයක්. ඒක ත්‍රිවිල කාර්යයෙන් වුත් කියලා. කකුල් දෙක දිගට යන මැදින්දම ගියා. ඒක බලවන්න උගී. අනික් කටේ මේ හොට් ප්‍රොජෙක්ට් බල බල සිග්නල් තම තම ඉන්නකොට මෑන් කිසි. ලිව්වත් පොඩ්ඩක් ඕනනේ. ඔක්කොම හරියනකම් ඉඳලා අහුවෙච්ච වෙලාවේ ඒක කියන්නේ අවස්ථාවාදී. අම්බුත් වෙලාවේ දැන් මොන මොනම දෙයකට බැඳීමක් නැහැ. ගත්ත අරමුණ දෙතම දෙවිලා. මේ වෙලාවේදී නිව ගැන කල්පනා කර කර හිත පිට යනවා තව එක චිත්තක්ෂණයක් මේක මේ අර එක චිත්තක්ෂණයක් මේක ඉන්නකොට තමයි තේරෙනවා අපේ හිත කරදර නැත්නම් කැමති නෑ අපේ හිත කරදර වලට කැමැත්තක් තියෙනවා කියන්නේ දරුවන් නැති අම්මාලා දරුවෝ කල්පෙන්නා දරුවන් නැති අම්මාලා නිකන් නිදි බුම්මාලා කියන්නේ දැන් දරුවෝ හැදෙන එක හොඳයි ඒ නිසා කරදර වැඩි වෙච්ච තරමට සමාජ පුදුම සැලකිල්ලක් හරිනවා ඒ වගේ මේ තමන්ගේ වරද අනුන්ට කියනවා තරම් ජොලියක් ෂී ඇත්තෙම නැහැ. ඒ නිසා ලෝකෙලේ තියෙන නව කතාවල වැඩි හරියක් ශෝකාන්ත කියනවා. අදන චිත්‍රපටි වල වැඩි හරියක් ශෝකාන්ත කියනවා. මොකද හරි විකිනෙනවා. අන්න කෙනාම මේ දුකට හරි ආසාවක් තියෙනවා. ඒගොල්ල කොට්ටොල පෙරලා ගන්න වෙලාවන් ගියා පරිදි තියු බෝලවන් ඩාඩියෝ මට වෙලා කියන දේ කියලා ඒකෙන් පේනවා තක කියනවා. ඒ වගේ මේ සම්පත්තලාට මේ පැහැදිලි මාර්ගයක් තියෙනවා. මේ බුද්ධ උත්පාද කාලයක් තියෙනවා. මම කියන්නේ මේක පැහැදිලි කරලා ශිල්පීය ක්‍රමයට ගියොත් මේ ඕනම දෙයකට විරුද්ධ මාර්ගයක් තියෙනවා. එහෙම නැත්නම් හැම කෙනාටම ඒකට ප්‍රස්තාවක් ඒක ඇති කරවයි කියලා 100ක් හරින ආයතනයක් කර කක්ක තැන්ට වෙනවා ආය හරිය. ඒ යනකොට තේරෙනවා මේ කක්කාවේ තියෙන කරදරයක් මේකේ තියෙන සැහැල්ලුවත් ඒක සම්සන්දණයෙන් තමයි. එකතර ඉතිහාසය ඒක උත්තිය සින්න වෙන්නේ නැහැ. අද එකතර ගියේ කෙනාට ගන්නවා මගේ හිතේ මේ මේ කුසලතාවය තියෙනවා. භව සම්පත්‍ති කර අවස්ථාව තියෙනවා. නැවත නැවත කිරීම සඳහා කුමක් කළ යුතුද? එහෙම නැත්නම් ඒ සඳහා අනුග්‍රහ කරන්න හැටි. එහෙනම් ඒකට සප්පාය කරන සලසලා දෙන්න හැටි සාමාන්‍ය බුද්ධිය බල කරලා දෙන්න. එකතරා ඥාන ඒ අනුක්‍රමයේ නැවත නැවත හිවීමට කියනවා සමාධි ප්‍රච නිමිත්තක් ආයි වොත් යම් වෙලාවක Tamanට වෙන සමාධියක් ආවනම් ඒක බුද්ධ විදිනා විතරක් නෙවෙයි ඒකට හේතු වෙච්ච ආසන්න කාරණා ටික සලකනවා. මේ මම උදේ වගේ වාඩි වුණේ, සක්මන් කළාද වාඩි. කෑමෙන් පස්සේද වාඩි. මොන වගේ ප්‍රමෝද කරන අවස්ථාවද වාඩිනේ කියලා ඒ සමාධියට අදාළ වෙන කරුණු ටික සලකලා බලලේ නැවත නැවත ලපයනවා. එහෙම නැතුව මම ඊට වරෙන් යකෝ කිව්වට එහෙම එන්නේ. එහෙම එන්නේ කිසිම සම්බන්ධයක් නැහැ. අපි ඒකට බොහොම බයපක් ඇතුව අපේලා දෙන්න ඕනේ. මොකද Taman ළඟේ හැකියාව තියෙනවා කියලා දැන ගැනීම පවා ඒ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභේ වටනවා කරනවා. මේ විදිහට ඒ අරමුණ ගොරෝසු නම් කෙලස් ගොරෝසු. අරමුණ සියුම් නම් කෙලස් සියුම්. අරමුණ අතිසූක්ෂම නම් කෙලස් අතිසූක්ෂම. මෙන්න මේ විදිහට මේ ගෙවීම තුල හරහා තමයි මේ කියන නිරාමයේ සතුට කියන්නේ කියන එක පිළිගන්න එකක් ඒක අනුමාන ඥානයකට වට ගන්න එක අනිත් දවසේ භාවනාට යනවා ඒකට සූදානම් මනසක් ඇතුව යනවා එකයි කියන එක පුදුමාකාර ගැඹුරු කියලා. අපි ලොකු සාහිත්‍යයේ ඉන්න කම කිව්වේ මෙන්න මේ වගේ දෙයකට සූදානම්ව ගියොත් මේක හම්බ වෙනවා. සූදානම් නැති මනසකින්දීට කොච්චර බින් කරලා තිබ්බත් ලැබුණත් ඒක දකින්න කරදරයක්. ඒක නිසා ඒ යෝගාවචරය ඊගාව පරිහරණයට යනකොට ඒ සූදානම් මනස නැත්තම් බුදුන් වහන්සේට කියනවා යෝගාවචරයේ මේ දුර්ලභම ගුරුන් වහන්සේගේ කමඨාන් දෙනේ ප්‍රධානය වැඩි කරන හැටි. ඒ නිසා යෝගාවචරය අහිංසකයි. ඒ නිසා එවැනි යෝගාවචරයකට මේ දේවල් එකතු කරන්ට රැස් කරන්න ආපු යෝගාවචරයක්. මෙතන උත්තරේ තියෙන ජීවෙන තනසයි. ඒ නිසා ජීවෙන තනට ධෛර්ය වෙන විදිහට අනුග්‍රහ වෙන විදිහට සප්පාය කම් වෙන විදිහට කමඨාන සූත්‍ර කරලා දෙන්න බැරි නම් ඉතින් යෝගාවචරය වැරද්ද හදිදේ විදිහට ගන්නවා හරිද වැරද්ද විදිහට ගන්නවා ඉතින් කියනවා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා වැරද්ද හරිදී ගැනීම සහ හරිදී වැරද්දට ගැනීම මේක අහම්බයක් හැම කෙනාටම සමාන ප්‍රවණතාවයක් තියෙනවා කොතෙන්ද ප්ලග් වෙන්නේ කියන්නේ කොයි එකද මේ ධෛර්ය දෙන්නේ අනුග්‍රහ දෙන්නේ කියන එක බැලුව බැලමට පොට ජාතකයක් වගේ පේනවා. ඉතින් ඒ නිසා ලක්ෂිකුත් එකක් ක්‍රම හොයනවා. කොහොම හරි කට්ටිය විදිහට භාවනා කරන ගමන් ඒ දින කමතහන් වාතාව හරහා ඒ දේ ඒ වෙන දැනට සහයෝගය දක්වන එක ජීවිලා තියෙන ඒක ඉස්මතු කර කර ඉස්මතු කර කර යහත නිකම් අඬලා කවලා කඩට පවනවා වගේ පොඩි එකෙක් කරලා. ඊයත් මම දැක්කේ නෑ ඒ ගුරුන පඬිස් වහන්සේ වගේ මේ කාරණාව හරියට දැනගෙන ඒකේ කටට කවන ඉන්නම තරයි වැලූ බැලනකොට ප්‍රශ්නේ එතන තියෙනවා. යෝගාවචරයට කොහොම හරි ඒ කාරණාව කියලා දෙනවා ඉන්න කාලේ. ඒක මේ ආදරය වුණත් කරලා කරන්න බෑ. එයා ලියන්නෙම රැස් කරන පැත්තට තමයි කම්කටොන් වඩනවා. ඒක ඉඳලා හිටලා වැරදිලා ගියේ වෙනවා. අන්න අත්වෙන පැත්තකුත් තියෙනවා ගෙවෙන පැත්තකුත් තියෙනවා හරියට ඒක අල්ලලා ඒකෙන්ම කියලා දෙන්න ඕනේ එන්න මෙහෙමයි මේක වැඩේ ඒ නිසා ඒ ඒ දක්වන ඒ සූදානම් මනස ලැස්ති මනස අප්‍රමාදේ ඒ භවනාට සූදානම් වෙලා යන ගතිය ඒක කීයක් දිනවත් ගන්න ඒක අහම්බයක් තියෙන ඒ නිසා මොන දෙයක් ආවත් Tamante එන්නදී තමන්ගේ ඒ වෙලාවේ මානසිකත්වයේ අනුව තමයි තීන්දුව කරන්නේ හොඳ නරක කියලා. ප්‍රകൃතියේ අරමුණ වල හොඳ නරක කියලා එකක් නැහැ. ඒ අරමුණට ආරූඪ කරපු හොඳ නරකක් තියෙනවා. ඒ ආරූඪ එන්නේ ආසය අනුසය ඥානය. ඒක පුළුවන් නම් ආරූඪ කරන්න නැතුව එන විදිහට අරමුණ තියා බලන්න. එළුවෙන්ම තියන්න. අඳුම් ගන්න තියන්න. එතකොට මේක පටන් ගන්නවා අරමුණක එහෙම හොඳ නරක කියලා දෙයක් නැහැ. අපේ හැදියාවේ හැටියට අපේ තියෙන කෑදරකමේ හැටියට මේ අරමුණට අපි එක එක දේවල් ආරූඪ කරන්න හදන ඊපස්සේ කතන්දර යන්නේ ආරූඪෙත් එක්ක අරමුණත් එක්ක නෙවෙයි අන්න ඒක තේරුම් ගැනීමට කියනවා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය නැත්නම් යගේ සියුම් භාවනාවට ගියා මේකට ඇලෙන්නත් එපා මේක සම්දිස්ථානය පමණ මේක නිවනක් නෙවෙයි මේක දිගට ඉදිරියට යන්න ඕනේ ඉතින් අපි හෙට කතා කරමු ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා අපි කරන අද දවසට මෙතන ප්‍රමාණවත් වෙනවා කියන නිසා මේ කරගෙන යන වැඩේදී වෙන ඕනම දෙයකට සූදානම් මනසක් ඥාන තමයි යෝගාවචරය විසින් තමන්ගේ භාවනා දියුණුව සඳහා අනුග්‍රහය පිණිස සප්පාය කරන පිණිස කළ යුතු දේ ඒ සඳහා ඉතින් ඒ සඳහා ඉතින් කාය ජීවිත දෙක নিরপেক্ষ වෙනවා ඒක පොඩි එකක් අරබිල්ලක් නෝන මේක අරදිල්ලක් නැතුව මේ අපාය යන්නේ. ඒ නිසා උදන්ත බලන්නේ. ඒ දිනාටම කෙරුවන් සරණයි. දැන් අපි පස්පිදා හේම කලා වගේ ධර්ම දේශනානේ මාවේ සිතාරසාති ගාථාසක් ගායනා කිරීමේ ලෝකවාදී සියලු සත්‍යයන් සමුණ මේක මේ කුසලය අදාළ දා ගැනීමට පෙරළු එත්තාවතා චනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ ආනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාර සත්ති සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති දිට්ඨියා ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශත්තා චුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආකාශත්තාච බුම්මත්තා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන් පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන් පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ Tatang sama gemo hotu, yang di pan hatia, satu-satu. sadu. Oka sahang wanda di pan kisu sana mo di tatang satu sadu anu mo dami. Sama kita ketang punya anu mo di tatang. साधु साधु ඕකාසද්වාරත්තේන කතං සබ්බං මච්ඡං කම්මාමි කමිතප්ප සෝපත්තිකා ဒ ුතියන්ති ඕකාස කමාමි සෝපත්තිකා තතියන්ති ඕකාස කමාමි අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු අන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සම්ප සම්පatti මේවච අතෝ නිපාන සම්පatti විනාති සමිජ්ජතු